සම්මා සම්බුද්දස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස ආ අනුකුන්දං පරිචිතායත බුන්දේන දේශිතා සෝයිනං ලෝකං පබාකුති අම්බාමුත්තෝ සම්නිමාති ශ්‍රද්ධාවන්ත පින්තුනි තුන්ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරහත් වූ සම්්‍යක් සම්බුද්ධ දසබලධාරී සරුවක්විරාජෝත්තමයන් වහන්සේ විසින් දේශනා කරන ලද මේ ධාතා ධර්මයේ පරිසම්බිදා මග්ග ප්‍රකරණයේදී පරිසම්බිදානංග පාළියේදී ආනාපාන සතිපතා නිර්දේශයයි ගාථා පාඨයක්. මේ තේරුම ආනාපාන සති යස්ස පරිපූර්ණ ස්වභාවික අනුකුබ්බම් පරිචිත යත බුද්ධේන දේශිත ආනාපාන සතිය බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද ආකාරයෙන් යම් කෙනෙකු විසින් භාවිතා කරන ලදන පොදුන කරගන්නා ලදන බහුලීකృత වශයෙන් සුභාවිත කරගන්නා ලද්දේ නම් සෝ ඉමං ලෝකං සබාසේති අබ්භා මුත්තු වෙසන්දිමා ඒ භාවනාන් යෝගී බෞද්ධයා අසලස්වා බොහෝ දාසක වලාගතින් මිදුණු කුම් සඳමලක් ගබන තලයේ බැදෙන්නාසේ ආත්ම භාව සංඛ්‍යාත ලෝක ධාතු බබුලවන්නේය කියන කර්දාකාර තේරුම. බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද ආකාරයෙන් අනුකූලයෙන් ආනාපාන සතිය යම් කෙනෙකුට වර්ණලද්දේ නම් ප්‍රගුණ කර ගන්නා ලද්දේ නම් බහුලීකృత වශයෙන් ස්වභාවික කරන ලද්දේ නම් ඒ තැනැත්තා පසලස්වා උපෝදාසක උදාවන පුංසඳ මණ්ඩල වලාගදින් තොර අවස්ථාවේ ගමන තලයේ බබලෙන්නාසේ ඒ ආස්භාව ලෝකේ බබලෝනවා. භාෂාවේ අදහසයි. දැන් අපි සලකා බලන්නට ඕනේ. අපි සෑම දිනාගේ පරම ප්‍රාර්ථනාව ඉදම් මේ පුණ්‍ය කම්මං ආසවක්ඛය ලහං හෝතු මාංගේනී කුසල ක්‍රියාව කුසල කර්මය ආශ්‍රයයන් ශේත්‍රයෙන් ලැබෙන අනාශ්‍රය නම් වූ සාන්ත නිර්වාණ අවබෝධයේ පිණිස පවතිවා කියන ප්‍රාර්ථනාවයි. එන්නේ නිර්වාණ ධාතුව සාක්ෂාත් කර ගැනීමට, අධිගමනය කර ගැනීමට, ආબોධ කර ගැනීමට, ප්‍රතිලාභ කර ගැනීමට යායුතු ගමන් නම් කියන පියවර තුනයි. සීල, සමාධි, ප්‍රඥා. මේ පියවර තුනෙන් තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය ඉතිරෙන්නේ. ආර්යසත්‍ය මාර්ගයෙන් තමයි බෝධිපාක්ෂ ධර්ම 37 පිරෙන්නේ. බෝධිපාක්ෂ ධර්ම 37 පිරෙන්නේ තමයි සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් යන මාර්ගඵල සතර ආબોධ වෙන්නේ මාර්ගඵල සතර ආબોධයෙන් තමයි අජරාමර ශාන්ත අමා මහ දින සාක්ෂාත් වෙන්නේ. දැන් අපි සලකා බලමු එයින් සීලය නම් අපි කවුරුත් පළපුරුදු කරන ප්‍රතිපත්තියයි. නිත්‍ය සීල, උපෝසත සීල ආදී වශයෙන් ගෘහස්ත බෞද්ධයෝ සීලවන්ත වෙනවා. සාමනීය දස සීලේ කෝටියක් සංවර උපසම්පදා සීලය වශයෙන් පයුතුමන් වහන්සේලා සීලවන්තව වැඩ ඉන්නවා. මේ සීලෙහි පිහිටා සමත භාවනා වැඩි වීමෙන් චිත්ත සමාධියක් විපස්සනා භාවනා වැඩිමේ ප්‍රඥා ශික්ෂාවක් සම්පූර්ණ කළ යුතු තියෙනවා. ඒ සමත භාවනා අතුරින් ආනාපාන සති භාවනාව ගැනයි මේ මාතෘකා කරන දේශනා පාඩය. සමත භාවනා සියල්ල කියනවා 40ක්. ඒ 40න් උපකාර සමාධි පමණක් ලැබෙන කර්මස්ථාන භාවනා 10ක් තියෙනවා. අර්පණා සමාධි ලැබෙන කර්මස්ථාන 30ක් තියෙනවා. අර්පණාත්මය ධ්‍යාන. උපචාර සමාධි පමණක් ලැබෙන කර්මස්ථාන 10 නම් බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති, සීලානුස්සති, සාගානුස්සති, දේවතානුස්සති, උපසමානුස්සති, මරණානුස්සති කියන අටයි ආහාරයේ ප්‍රතිකූල සංඥා, සතු ධාතු අවස්ථාන කියන ධාතු මනසකාරය 10යි. මේ 10න් උපසාන සමාධි කියන උතුම් සමාධිය ලැබෙනවා. රූපාවචර සමාධි බාට යන්නේ නැහැ. හේතුව පරමාර්ථ ධර්මයන් මේ කියන්නේ. පරමාර්ථ අරමුණේ රූපාවචර සමාධි ලැබෙන්නේ නැහැ. රූපාවචර සමාධි ලැබෙන්නේ සම්මුති අරමුණේ පමණයි. පතන පඤ්ඤාති ආදී සම්මුති අරමුණේ පමණයි. එතකොට මේ ධාරේ උපචාර සමාධි වැඩෙන භාවනා ධාරේ. අර්පණ සමාධි වැඩෙන භාවනා 30යි කියන්නේ දස සසුන දස අසුබ ලක්මයාර සතර කායගත සති ආනාපාන සති සහ අරූප සමාපatti හතර එයින් කායගත සතියයි දස අසුබයයි කියන 11යි ප්‍රථම ධ්‍යාන කියන රූපාවචර ධ්‍යානෙ පමණක් ලැබෙනවා ඊට යන්නේ නැහැ අසුබ කර්මස්ථාන වල විචාරක විචාර දෙක ඇතොත් පමණයි සමාධිය ලැබෙන්නේ. ඉතින් ද්විතිය ඥානය හා විචාරක විචාරයේ ඉක්මවන බැවින් ප්‍රථම ඥානය පමණක් ලැබෙනවා. මෙත්තා කරුණා මුදිතා කියන භාවනා තුලින් පළවෙනි දෙවෙනි තුන්වෙනි ඥාන තුනක් පමණක් ලැබෙනවා. හතරෙන් එක ලැබෙන්නේ හේතුව හතරෙන් ඥානයේ උපේක්ෂා සාගතයි. මේ තුන ලැබෙන්නේ සෝමනස්සාවක සිටක පමණයි. නිසා රූපාවචර සෝමනස්සාවක ඥාන තුනයි තියෙන්නේ. ඒ තුන උපත් වෙනවා. උපේක්ෂා භක්ම විවරණේ සතරවෙනි ධ්‍යානයේ පමණක් ලැබෙන මුල් ධ්‍යාන තුන ලැබෙන්නේ ආනාපාන සතිය රූපාත්‍ර ධ්‍යාන හතරම ලැබෙනවා ආනාපාන සතිය කසුන 10න් රූපාත්‍ර ධ්‍යාන හතරක් අරූපාවචර ධ්‍යාන හතරක් ලබන්න පුළුවන්. එයින් පසුන 10න් එකක් හැර 9කින් අරූප සමාප්‍රත්‍ය හතර වඩන්න පුළුවන්. මෙන්න මේ කියන අර්පණා කර්මස්ථාන සිහින් ආනාපාන සති කර්මස්ථානයේ මුල් තැනක් ලැබෙනවා. හේතුව ලෝ පහළ වෙන සීලම සරුවඥන් වහන්සේලා බෝධිමූලයේදී සමත භාවනා වශයෙන් පළමුවෙන් පටන් ගන්න ලැබෙන්නේ පාදක කරගන්නේ ආනාපාන සති කර්මස්ථානයේ නිසයි. මහා සතිපට්ඨාන සූත්‍ර දේශනාවේ තියෙනවා භාවනා කර්මස්ථාන 21ක්. ඒ පළමුවෙන් ලැබෙන්නේ ආනාපාන සතියයි. මේකට කියන මහා පුරුෂ භාවනා කියලා. මහා පුරුෂ කියන්නේ මහා බෝධිසත්වයන් වහන්සේලාට. බුදු වෙන මහා බෝධිසත්වයන් වහන්සේලාට. බුදු වෙන ආත්මේ මහා බෝධිසත්වයන් වහන්සේලා වඩන මූල කර්මස්ථානයේ දැනි මේකට කියන මහා පුරුෂ භාවනා කියලා. අපේ සිද්ධාර්ථ මහා බෝධිසත්වයන් වහන්සේ ඉපදෙලා මාස පහේදී වක්කුල සතර සුව පොහොව දවසේදී සුද්ධෝදන මහ රජුණන් ඇතුළු විශාල පිරිසක් වක් මඟුල් උලයක් පවත්වද්දී ධම්මගස්තරමතදී මේ පසු නැති බෝසත් කුමාරයන් වහන්සේ ආනාපාන සතියෙන් ප්‍රථම අධ්‍යාන ලැබුවා කියන එක අපි අහලා තියෙනවා. උපතින්ම මේ මහා බෝධිසත්වෝත්තමයන් වහන්සේ මේක ප්‍රගුණ කරගෙන ඇවිල්ලා තියෙනවා. ඊළඟට දුෂ්කර ක්‍රියා කරන කාලයේදී කායතේ ගෘහපතිලා ඇති වූ බැවින් ඒ ධ්‍යානය පරිහරණය කරන්න බැරි වුණා. නැවත මැදින් පිළිවෙත අනුගමනය කරන්න පුළුවන් වුණාම අයමත් ආනාපාන සති ධ්‍යාන හතරම පුදවන්න පුළුවන් වුණා. ආනාපාන ධ්‍යාන හතරක් කරක් නෙමෙයි අස්ස සමාපත්තිම පුදවන්න පුළුවන් වුණා. මැදින් පිළිවෙත අනුගමනය කරන්න වුණාම බුදු වෙන ඉස්සර. දා පහලක් කරන් ප්‍රතිකාරයයි. දුෂ්කර ක්‍රියාවට අත්හැරලා දා පහලක් කරන් ප්‍රතිකාරයේ තුල යටපත්ී තිබුණු අෂ්ට සමාපත්තියන උපදවන්න පුළුවන් වුණා. ශරීරයත් ප්‍රකෘතිමත් වුණා. බුදු වෙන දවසේදී අලියන් කාලේ පස්නහාදීන දැකලා බුදු වෙන බව තීරණය කරගෙන තමන් වහන්සේ පිළිතුරු දානයක් පිළිගෙන බලදලා කුක්ෂලන් වල මේ ආනාපාන ධ්‍යානයේ හා අෂ්ට සමාපත්තියන සමවදීන් මාසේ සවස් වෙනතුරු විවේකව ගත කරලා බෝධි මණ්ඩලයට වැඩි. බෝධිමල්ලේට වැඩම කරලා නැගෙනහිරදී බලාගෙන කුසකම්මිතියට එළෝපන පරිණගුණු වර්ධනාසන රෝධය සතරන් සමන්නාගත නිර්ම අදිෂ්ඨානයෙන් බුදු වීමට ආරම්භ කළා. චතුරාංග සමන්වාගත වීර්ය කියන්නේ කර්ම හතරකින් යුක්ත වීර්යය. කාමං තතෝච නහරෝච අත්ථේච අවතිෂ්ඨතු උපසුෂ්ඨ ශරීරේ මන්තලේපනම් ලේ යම්තම් පුරුෂ විරියේන පුරුෂ කාමේන පුරුෂ පරක්කමේන පත්තම්බං නතං අපාපනේත්වා ඉරියස්ස සංඛානං භවිෂති මෙන්න මේක සතරංග සමාන වන්නට වීදිතිවි සමතන මේ ශරීරයෙහි මත් නේ සම්මත් මේ සම්නහර ඇත පමණක් ශේෂ වෙතොත් ශේෂ වේවා. මස්මය ගියලෙතොත් ගියලේවා. එතන සම්මත් මේ සම්නහර ඇත. ආමන් තතෝත නහරෝ චත්තේත. සම පමණක් ඉතුරුණක් කමක් නැහැ. නහර පමණක් ඉතුරුණක් කමක් නැහැ. අටකඩු පමණක් ඉතුරුණක් කමක් නැහැ. මස්මය ගියනුණක් කමක් නැහැ. මම මේ ආසනයේදී පුරුෂ වීරියෙන් පුරුෂ ශක්තියෙන් පුරුෂ පරාක්‍රමයෙන් ආශ්‍රාස්යෙන් ප්‍රඥාණයට නොතමින බුද්ධත්වයෙන් නොතමින නොනගින්නේ කියන මේ ගැටි අධිෂ්ඨානයේයි චතුරාංග සමාන වල පිළිවිද අධිෂ්ඨාන තියෙනවා. ඒකේ අධිෂ්ඨාන කරගෙන ආනාපාන සතියේ සිට පිහිටෙව්වා. ඒ වෙනකොට Taman මහන්සියට සැමෙනි විශාල යුද සේනාවක් පාරමී සම්මාසලෙන් පළවා හැරියා. ඊට පස්සේ ආනාපාන ධ්‍යාන සමයදී ආනාපාන ධානය පදනම් කරගෙන ඉතිරි අර්පණා කර්මස්ථාන සියල්ලම සම්පූර්ණ කළා. අභිඥා බල ලබන්න ආනාපාන සතියෙන් පුළුවන් කමක් නැහැ. ඒ සඳහා කසින ධාන ඕන නැහැ. නිසා කසිනවලින් අස සමාපත්තිය ලබාගෙන ඊට අනුතුරුව අභිඥාවට හරිලා. పూర్වේ නිවාස ඥානය, ධම්මචක්ඛු ඥානය දෙක යාම දෙක තුලදී ප්‍රයෝජන ගත්තා. ඊළඟට තමයි පටිච්චසමුප්පාදේ විපස්සනාට හැරෙන්නේ. අන්තිමේදී අල්යම් කාලයේදී භක්ම මොහොතේ උදාන සුභ මොහොතේදී සතරවාර මාර්ග පරාජය කොට ලෝකුරා සම්බුද්ධ රාජ්‍යයට පත් වේලාදාලා. ඒ බුද්ධත්වයේ පැමිණීමේ සතර මඟ සතරඵල නිවනට පත් වීමයි සිද්ධ වෙන්නේ. වෙනත් සහතන් වහන්සේලාට පසේ බුදුරජාන් වහන්සේලාට ඒ සතර මඟ සතරඵල නිවන ලැබෙනවා. නමුත් අපේ ශාන්තිනායකයන් වහන්සේගේ සතර මඟ සතර ඵල නිවන විශිෂ්ටයි. හේතුව අරහත් මාර්ගඥානෙ වෙනකොට ආબોධ කටයුතු වූ ਸਰව ධර්මයන් ඉතිරවත්කට දක්නා වූ ඉන්ද්‍රිය පරෝපරිඥාන ආශ්‍රයනුසේඥාන යමක මහා ප්‍රඥාදී ඥාන මහා කරුණා සමාප්‍රඥාන ਸਰවඥතා ඥාන අනාවරණ ඥාන කියන මේ අසාධාරණ ඥාන සයුන් යුක්තව සියලු ආකාරයෙන් බුද්ධ ඥාන පරිපූර්ණව පහළ වුණා. අන්න ඒකයි විශිෂ්ටය. ඒ නිසා මෙන්න මේ සත්‍යයටපත් වීම සඳහා පදනම් වූ මූල කර්මස්ථානයේ බැවින් ආනාපාන සතියද කියනවා මහා පුරුෂ භාවනාව. ආනාපාන සතිය චරිත වශයෙන් විදලා තියෙන්නේ විකාරක චරිතයන් සහ මොහ චරිතයන්ද. චරිත වශයෙන් කර්මස්ථාන බෙදෙනවානේ. සාප චරිතයට කර්මස්ථාන 11ක් තියෙනවා. දසසක් මේ දස අසුලේහා කායගත සති. දේශසංචාන කර්මස්ථාන අටක් තියෙනවා. මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා හතර වර්ණ කතන හතර එක නීල කතන ඊත කතන ලෝහිත කතන උදාත කතන අට මොහාචාරිකාට හා විචාරචාරිකාට කර්මස්ථාන එකයි ආනාපාන සතිය ඊළඟට සත්‍තහාචාරිකාට තියෙනවා කර්මස්ථාන හයක් බුද්ධානුස්සති ධම්මානුස්සති සංඝානුස්සති සීලානුස්සති ප්‍රාණානුස්සති දේවතානුස්සති ඔය හය සද්ධාතන් කියන්නේ බුද්ධ චර්යාවට හතරක් තියෙනවා ඒකම මරණ මරණානුස්සතිය උපසමානුස්සතිය ආර්ය ප්‍රතිකූල සංඥා භාතු මනසිකාර කියන හතර ඉතින් ඒවා කියනවා දැන් කටුවටාව කියනවානේ අය අසන හයයි අසුනේ අරූප සමාපatti හතරයි කියන 10 චරිත බෙහෙදවත් නැතුව පාටත් පුළුවන්. ඒකෝට දැන් බෞද්ධයන් වශයෙන් නෙමෙයි සමස්ත ලෝක සත්‍යයන්ගේ චරිත වශයෙන් කලක බලනකොට බොහෝ සෙයින් අද කාලේ තියෙන්නේ විතර්ක චරිතයයි. බොහෝම හිත විසිරියන සුළුයි. විතරම හිත ඒක මේක හිත නිසා හිත නිසා පවතින දරයි බොහෝ දෙනාට තියෙන්නේ. භාවනා සමතන් වර්ණය උපදෙස් සාකච්ඡා කරන වෙලාවවල අපට පැහැදිලි වෙනවා ඒක රඳවා ගන්න මේක නෑ নানা ප්‍රකාර දේ ඔස්සේ ප්‍රේමිතිවි කියන්නේ ඒකයි ස්වභාවය. ඒක තමයි විචාරකය කියන්නේ. ඒතකොට විචාරක චාරිත්‍යාවතහ බ්‍රහ්මචාරිත්‍යාවත ප්‍රධාන වශයෙන් ආනපාන සතිය ගැලපෙනවා. හොඳයි. අපි සාරිවත්යන් වහන්සේ විචාරක චාරිත්‍යයේ නෙමෙයි. උන්වහන්සේ මහා ගාම්භීර බුද්ධ චාරිත්‍යය. නමුත් මේ සාරිවත්යන් වහන්සේ බුදු වීම සඳහා ආනාපාන සතියේ කර්මස්ථාන පදනම් කරගත්තේ නිසා මේ පිළිතය පිළිගන්නවා ඕනෑම පරිසර විශේෂයක් ඇති අයට ආනාපාන සතිය වඩන්න පුළුවන් බව. අනිත් කාමයේ මේකයි. හසල භාවනාවෙන් භාවනාව වඩන්න ඉස්සර ආනාපාන සතියෙන් පටන් ගත්තොත් තමයි හැම දෙයක්ම අංග සම්පූර්ණ වඩන්න පුළුවන් වෙන්නේ. ඒක නිසා මේ භාවනා වීතියට, භාවනා කලුරට, භාවනා මේ ප්‍රතිපදාවට පියවර නගන හැමදෙනා විසින් පළමුවෙන්ම ආනාපාන සතිය ප්‍රගුණ කටයුතුයි කියන එක හොඳින් අපි තේරුම් කරගන්න ඕනේ. දැන් අපි සලකා බලමු කොහොමද මේ ගාථාවේ පරිද්දෙන් බුදුරජාණන් වහන්සේ දෙසූ ආකාරයෙන් අනුපිළිවෙලින් ආනාපාන සතිය වඩන්නේ කියන එක. මහා සතිපට්ඨාන සූත්‍රයේ, ගිරණානන්ද සූත්‍රයේ, මහා රාහවවාද සූත්‍රයේ ආනාපාන සති කතා කියන පරිසම්මදා මාර්ග පාළියේ තවත් තැන්වල මේ ආනාපාන සතිය ගැන මුල කරන්නේ මෙහෙමයි. ඉදිරිත්තේ යෙකෝ අරඤ්‍යගතෝ අරුක්කමූලගතෝ වා ශුඤ්ඤාගාරගතෝ වා නිසියදති කල්ලංකම් ආභුදිත්වා උජුං කායම් පනිදාය පරිමුඛාර සතින් උපක්කපෙත්වා වෙන්න ප්‍රයත්න ආරම්භය. ගිහිහෝ පරිදුහෝ භාවනා විලාසී කෙනෙක් ආරණ්‍යයකට උත්තරමූලයකට විවේකස්ථානයකටපත් වෙනවා. ඒ ආරණ්‍ය කියන්නේ මිනිස්යන්ගේ වාසස්ථානයේ බබ 500ක් දුරින් පිහිටි සේනාසනයක්. කලවලක් හරි කිස්තනියක් අභ්‍යවකාශයක් උරුම කිස්තනේ කොතන කාර්ය වෙන්න පුළුවන් මනුෂ්‍ය වාසයෙන් බබ 500ක් ඈත වෙන්න ඕන. බබ 500 කියලා කියන්නේ ඉස්සර කාලේ ඒක 60ක්ම. දැන් අද කාලේ කිලෝමීටරයකින් 1000ක් අඩුයි. අදකාන කිලෝමීටර කියන ප්‍රමාණයට බඹ 550ක් වෙනවා. ඒ බඹ 500යි 550ටත් වැඩි නම් හොඳයි. ඒක ආරණ්‍ය. ඒ කියන්නේ ජන සංඛ්‍යාවෙන් හිස් බැරි. ඉතිරේකේ පහසුව හොඳයි. භාවනාවතනේ වන සතුන්ගේ කුරුල්ලන්ගේ හඳ එච්චර බාධා වෙන්නේ නැහැ. මිනිස්යන්ගේ හඳ බාධා වෙනවා. මිනිස්යන්ගේ හඳ ගැන විනිශ්චය කරන්න වෙනවනේ මේ කියන්නේ මෙහෙම එකක් මේ කියන්නේ මෙහෙම එකක් කියලා හිතන්න වෙනවනේ හිතෙනවනේ ඒක තමයි බාධා වෙන්නේ. මනුෂ්‍ය කතාවක් නැතිනම් එතන කුලයකයි. නිසා එවැනි ආරණ්‍යයක් වෙන් කර ගන්නවා. එහෙම නැත්නම් රූප මූල. ඒ කියන්නේ මනුෂ්‍ය සංචාරයෙන් පෙර පක්ෂීන්ගේ විෂකුරු සර්පයන්ගේ උපද්‍රව නැති තවත් තවත් බාහිර උපද්‍රවයන්ගෙන් පෙර කුක්මුලක් හොදා ගන්නවා. කුක්මුල භාවනාවට සුදුසුයි. හොඳට හාස්පසින් පිළිසුදු සුළඟ හමා වෙනවා. ජත් හේන නිසා කාට සිසුලසක් ලැබෙනවා. ඒ වගේම අභ්‍යාසයට සමාන බැවින් හිත බොහෝකින් ආලෝකමත් පවත්වා ගන්න පුළුවන් වෙනවා. ඒ නිසා රුක්මුල සේනාසනය භාවනාවට ඉතා වැදගත්. අනිම ශූන්‍යාගාරය. ශූන්‍යාගාරය කියන්නේ විවේක තැන. මිනිස්යන් එන්නේ යන්නේ නැති මිනිස්යන්ගෙන් කරදරයක් නැති වෙන සතුන්ගෙන් කරදරයක් නැති ඉරේක තනක් හොරගන්නවා. දැන් මේ ස්ථානයේ ශූන්‍යාගාරයක් කියලා හිතුවොත් නෙවෙයි. හැබැයි ශූන්‍යාගාරයක් වෙන්නේ දහහක් දෙනා හිටියත් කතා කිරීමෙන් වැළකී සිටිනවා නම් ශබ්ද දාබ්ද කිරීමෙන් නිකරුණේ ගෝසා කිරීමෙන් වැළකී සිටිනවා නම් ඒක ශූන්‍යාගාරයක්. භාවනා කරන තමන්ගේ සීමේ තේහාදී යම් කිසි තැනක් වෙන් කළ තියාගන්න ඕනේ. භාවනා කරන කෙනෙක් හොඳට ආලෝකය ඕනේ. ආලෝකය ඕනේ නැත්නම් සීල නිත්‍යයට සමීප වෙන්න බැරි. ආලෝකය ඕනේ. අනිත් හොඳට වාකාශ්‍රය ඕනේ. වාකාශ්‍රය නැත්නම් කාට ධර්මයේ යරිලා අපහසුතාව වෙනවා. එනිසා හොඳට දෙපැත්තෙන් අමායන මුලඟ ඇති පිරිසිදු සුලඟ වාකාශ්‍රය ඇතිසනක් වෙන්නට ඕනේ. කාමරොක්කම වහගෙන දැනෙන් වහගෙන කිසියොත් ඒක අපහසුයක් වෙනවා. නිසා හොඳට සමායන ගුණයක් විදිහට වාතාවරණය තියෙන්න ඕනේ. ඒ වගේම තමන් ඉරිසුණු දානම වෙනවා. අත්පාමූණකට හොඳින් සෝදාගෙන පිරිසිදු කරගෙන සිසිල් කරගන්න ඕනේ. සත්‍ය පිටින් දානීය පිටින් වාඩි වෙන්න අවශ්‍ය නැහැ. ඒ වෙනුවෙන් අපහසුතාව වෙනවා. එතකොට අත්පාමූණකට හොඳින් දොහොනේ කරන පිරිසිදු වෙලා ධාත්ම ඇඳලා මූණ සෝදාගෙන ජලය හොඳින් පානය කරලා කය සිසිල් කරගෙන වන භාවනාවට වාඩි වෙන්නේ. ඒකට දැන් මේ වහලු යන ඇති වෙනකට උපදෙස් තියෙනවා. විශීදති පල්ලං සංවාමුදිස්වා උයුං කායම් පරිධාය පරිමුඛං සතින් උපත්තේස්වා. වාදින්නේ පරයන්ති බැලගෙන. එතකොට භික්ෂුන් වහන්සේලා උපාසක පින්තුන් බද්ධ සාධියන්ගෙන් අරමුණිය ගොතා ගන්නවා. භික්ෂුණීන් වහන්සේලා හරි උපාසිකා මව්වරු හරි අර්ධ පරියන්කෙන් උඩුපැ දෙලින් සබාගෙන වාඩි වෙන්න පුරුදු වෙනවා. ඒ ඇත්තන්ද බද්ධ පරියන්කේ කට නැහැ. නැත්නම් කැප අර්ධ පරියන්කයයි. බොහෝ තෙම මවුරු වාඩි වෙන මේ අර්ධ පරියන්කයට තමයි. එතකොට මේ වාඩි වීමේදී උදුන් කායම් පරිධාය. උදුකය ඉතාම හොඳින් ඉරිදිව පිහිටවා ගන්නට ඕනේ. ඉරිදිව පිහිටවා ගැනීම අවශ්‍යතා කීපයක් තියෙනවා. අපේ පිටපතු දෙලී කියන පතු 18ක්. පුරුක් 18ක්. මේ පුරුක් 18 දෙපැත්තේ තියෙන කියක් ගැටු වැනි පියුණු පතු අපේ ශරීරයේ ඉස්සරහටේ ශරීර පස්සට හරි ඇලෙන්නට හරි නැමිලා තියෙනවා නම් ඒ කටු මාංශ පේශි වල පෙරකේම නිසා ඒකේ ඉරියව්වෙන් පය ගන්නත් ඉන්න බෑ වේදනාව එනවා එතකොට තමයි එහාට මෙහාට හැරෙන්නේ ඇඟෙන්නේ උඩුකය දෙලින් කියනකොට අර කියක් ගැටුරැනි දෙපැත්තට තියෙන කටු මාංශ පේශි වල පෙරකෙන්නේ නිසා වේදනාවක් නැතුව බොහෝ වේලාවක් ඉන්න පුළුවන් ඒක එක ප්‍රකාරයක්. අනිත් කාරණේ තමයි උඩුකය දෙලින් සබා නොගත්තොත් නාසිකා දුරතුවේ ආශ්වාස ප්‍රශ්වාස පැහැදිලි වෙන්නේ නාසිකා ඇතුළේ රාග දැනෙනවා ඒතවර හිත සමාධි වෙන අරමුණක් වෙන්නේ ප්‍රතිභාවනෙ දෙන්නේ ඒක නිසා උඩුකය දෙලින් සබා ගත්තොත් නාසිකා දුරතුවේම හුස්ම රැල්ල දැනෙනවා ඒතවර තමයි පරිකාරම නිමිති, උද්ඝා නිමිති, පතුඩාම නිමිති කියන සමාධි නිමිති ලැබෙන්නේ. නිසා උඩුකය දෙලින් සබාවන් කියන අත්‍යවශ්‍යයි. අනිත් කාරණේ තමයි උඩුකය දෙලින් සබාවන් ඉන්නකොට අපේ හිත වැඩ කරන කාර්යාලයක් වැනි මොළයට අවශ්‍ය නිය ධාතුව නොපනාව පහසින් ධාවනය කරනවා ප්‍රවාහණය වෙනවා. ඒකෝට වහ වහාම මෙහි කුණියේ ශක්තිය සිහි පිටුවා ගැනීමේ ශක්තිය ඇති වෙනවා. මෙන්න මේ කාරණා නිසායි උඩුකය දෙලින් සබාගත යුතුයි කියා දේශනා කෙලේ. ඊළඟට තමයි උපදේශයේ කරුණිකං සතුන් උපට්ඨිත්වා. ඉහි තීක්වා ගන්න කොතනද? කරුණිකං නාසතා දොරටුවට අභිමුඛව සමීපව තීක්වා ගන්න ඕනේ. නාසතා දොරටුව දිහා බලන්න නෙමෙයි. නාසතා දොරටුව සමීපයේහි කුසුම රැල්ලකයි පිට තීක්වා ගන්න. කුසුම රැල්ලන අරමුණයි. එතකොට නාසිකා දොරටුව ඒක ඉම. ඒක දැන් දොරටු කාලයෙන් දොරක් දොරක් ළඟ ඉඳගෙන පරික්ෂාකාරී ඉන්න ඇතුල් වෙන කිසි නැත්නම් ගැන. ඒ තනත්තා දොර ළඟ හිටියට දොරේ දේවල් බලන්නේ. දොරේ තියෙන දොර කවුරු දොර ගන්නේ මේ දොරේ තියෙන අසව එන්න නැත්නම් දොරේ තියෙන කැටයම් එයා බල බල ඉන්නේ. ඒ අසා දොර සමීපයේ ඉඳගෙන ඇතුල් වෙන පිට වෙන පුද්ගලයන් පරික්ෂා කරනවා. ලියා ගන්න නැත්නම් දේවල් ලියා ගන්නවා පරීක්ෂා කළ යුත්තේ නැත්නම් පරීක්ෂා කරනවා ඔහුට කෙනෙකුේ නිවේකයි ඒ වගේ තමයි ආනපාන සතිය නාසිකා දොරටුව සමීපයේදී සිහිය පිටවාගෙන මනසකාරයෙන් කුසුම රැල්ල පරීක්ෂාකාරීව පවත්වනවා ඒ පවත්වන තමයි සෝ සතෝව අසසති සතෝ පසසති ඒ කියන්නේ සතෝව සිහියෙන්ම ආස්වාද ගන්නවා සිහියෙන්ම ප්‍රස්වාස කරනවා. මේ සත්ව ඒම කියන්නේ මුළු කර්මස්ථානයේම සම්පින්දනය කරගත් වචනයක්. මුළු භාවනා මේ වචන පද දෙකේ තියෙනවා. සිහියෙන්ම ආස්වාද කරයි සිහියෙන්ම ප්‍රස්වාස කරයි. ආස්වාද කියන්නේ ඇතුළට ගන්න හුස්ම රැල්ල. ප්‍රස්වාස කියන්නේ පිටම රැල්ල හුස්ම රැල්ල. විනයාස්තරණයේ කියන ආස්වාද කියන්නේ පිට වෙන හුස්ම ප්‍රස්වාස කියන්නේ ඇතුළ වෙන හුස්ම කියලා. නමුත් මේ භාවනා කර්මස්ථානයේ සවිස්තරව දැක්වෙන්නේ සූත්‍ර පිටකේ. ඒසා සූත්‍ර පිටකේට අනුරූපව කියනකොට ආස්වාද කියන්නේ ඇතුළත ගන්න හුස්ම. ප්‍රස්වාස කියන්නේ පිටතෙන් හුස්ම. ඒ ඇතුළත ගන්න හුස්මට කියන ආන පිටතෙන් හුස්මට කියන අපාන. ආන අපාන. මේ දෙක එකතු වෙලා ආනාපාන. ආනාපාන දෙක කෙරෙහි පිහිටවා ගන්න සිහියට කියනවා ආනාපාන සති. මේකයි පද සම්බන්ධය. ආන අපාන ආනාපාන. ආනාපාන කෙරෙහි පිහිටවා ගන්න සිහිය ආනාපාන සති. ඒ සති අනුස්සති පටිස්සති. සතු සරණතා ධාරණතා අතුලාපනතා අපම්මුෂණතා සතු සතුන් දිලන් සතු දලම් සතු සම්බුද්ධංගෝ සම්මා සති මෙන්න මේ தത്വයට ඒ සිහිය පිහිටුවා ගන්න වෙනවා. සති සිහි කර ගන්නවා. අනුස්සති නැවත නැවත සිහි කර ගන්නවා ආස්වාද ප්‍රස්වාද. කටිස්සති ආස්වාද ප්‍රස්වාද දෙක හරියට අනුමකල පිහිටුවල ගන්නවා මේ සිහිය පිහිටුවා ගන්නවා. සති සරණතා ආස්වාද ප්‍රස්වාද දෙකේ මුල මැද අග කියන්නේ පටන් ගැනීම පැවැත්ම අවසාන දක්වාම සතු සරණතා මනාපිහින් පිළිගන්වා ගන්නවා. අපුරාපනතා එක හුස්ම ගන්නක්වත් අමතක වෙන්නේ නැදී මනාව සිහින් දලාගෙන ඉන්නවා. අපමුස්සලතා කොයි වෙලාවකවත් අමතක වෙන්නේ දෙන්නේ නැහැ. ඒ වගේම සති සාරණා සරණතා ධාරණතා ඒ ආන ආස්වාද ප්‍රස්වාස අරමුණ හොඳින් සිහින් දරා ගන්නවා. ඒ වගේම සතු සතුන් කියන්නේ ඒ හුස්ම රැල්ල සිහි කිරීමේ ප්‍රධානත්වයෙන් දරාගෙන ඉසුරුමත්වය සිහි කරගන්නවා. සතු දලන සිහි මුලාවකට ඉඩක් නොතදාම බලවත් මේ සිහි පිහිටුවා ගන්නවා. සති සම්බුද්ධංගෝ ඒ සතිය කවදා හරි මාර්ගඵල ආબોධ කරගන්නට සතර මාර්ග ඥානයට අංග වශයෙන් උපකාර කරගන්න අධිහියක් වෙනවා. සම්මා සතිය ඒ ආස්වාද ප්‍රසවාස අරමුණ මෙලී කරන සිහියේ ඒකාන්තයෙන් නයනයාමිත වූ නිවැරදි වූ කුසල් වූ චතුරාර්ය සත්‍ය අවබෝධයට උපනිෂ්ඨ වන්නා වූ මාර්ගඵල නිරෝධාමේ සාක්ෂාත් කර දෙන්නා වූ උතුම් මාර්ගාංග වාසපත් වෙන සිහියක් වෙනවා කියන කමුණ සඳහන් වෙනවා. දැන් අපි සලකා බලමු ඉදිරියට මේ පිළිතර කර පැහැටි සරුවක් යන වාසෙන් ක්‍රියමුකේ. දීවංවාස සංතෝ දීවං අස්සසාමීති පජානාති. දීවං වාස සංතෝ දීවං පස්සසාමීති පජානාති. දැන් අර සෝ සතෝ වාස සති සතෝ පස්ස සති කියන තැන සිහියෙන් ආස්වාද ගන්නවා සිහියෙන් ප්‍රස්වාස කරනවා කියවනේ කොහොමද සිහිය පවත්වා ගන්නෙ? දික්කු කුසුමක් නම් දීර්ඝ කුසලක් බව නුවණින් තේරුම්ගෙන ආස්වාද මෙනෙහි කරනවා ප්‍රස්වාස මෙනෙහි කරනවා. එතකොට මේ දීර්ඝ කුසලක් කියලා හිතනවා නෙමෙයි. දීර්ඝ කුසලක් බව ආબોධ කරගන්නවා. පජානාති කිව්වේ ඒකයි. දීර්ඝ කුසලක් බව නුවණින් තේරුම්ගෙන මේ කුසම රැල්ල හොඳින් මුලක් මැදක් අගක් තේන හැටියට සිහිපවත්ව ගන්නවා. ඒකයි දීගම් වාසසන්තෝ දීගම් අසසාමීත්‍යාදී පද දෙකෙන් කියුවේ. ඊළඟ රක්ඛංවා අස්සසන්තෝ රක්ඛං අස්සසාමීති පජානාති රක්ඛංවා පස්සසන්තෝ රක්ඛං පස්සසාමීති පජානාති කියන්නේ අර කෙටි කෙටි හුස්ම ඒ කියන්නේ හුස්ම කෙටි කෙටි ඉක්මනින් ඉක්මනින් ඇතුළේලා පිට වෙනවා ඒකත් මේ කෙටි හුස්ම කියලා හිතන්නේ නැහැ හිතන්නේ නැතුව ආબોධ කරගන්නවා ඒක මොනින් වටහා ගන්නවා ඒකයි කෙටි හුස්ම ඇතුළට ගැනීම කෙටි ගැනීම දැනගන්නවා කියන්නේ එතකොට මේ මේ අවස්ථා දෙකයි ඉලංකබ්බකාය ප්‍රතිසංවේදී අර්ථ ශික්ෂාමීති සික්කති සබ්බකාය ප්‍රතිසංවේදී පස්ස ශික්ෂාමීති සික්කති ඔය සබ්බකාය කියන්නේ මුළු ශරීරය කියන එක නෙමෙයි සමහර කෙනෙක් හිතනවා මේ ਸਰවාංගය බලනවා කියනම නෙමෙයි මෙතන කාය කියන්නේ ආශ්වාස සමූහය ප්‍රශ්වාස සමූහය ආශ්වාස සමූහය ප්‍රශ්වාස සමූහය ඒ ආශ්වාස ප්‍රශ්වාස සමූහය කියනවා සබ්බ කාය එතන කාය කියනකොට ආස්වාස හුස්ම රැල්ල ඇතුළට ගැනීමේ ආරම්භයත් ගැනීම කියන අවස්ථාවත් හුස්ම වල අවසන් වීමක් කියන අවස්ථාව තුනම පෙළේ ඇටේට සිහිය පවත්වා ගැනීමයි සබ්බකාය ප්‍රතිසංවේදී ප්‍රස්වාස කීමයි ඒ මුලමෙදාග අවස්ථා තුනම පෙළේ ඇටේට සිහිය පවත්වා ගැනීමයි දැන් මෙන්නේ කියන ආකාරයෙන් හුස්ම ගැන මනා සිහින් අර මුලින් සඳහන් කළ ඇට සතුනන්තර නිමිති කරගෙන යනකොට පස්සම්බයං කා සංඛාරං අසසිස්සාමිති සික්කති පස්සම්බයං කා සංඛාරං පසසිස්සාමිති සික්කති කියන අවස්ථාව දෙක සිද්ධ වෙනවා ඒකම හුස්ම රැල්ල සාන්ත වෙනවා උපසාන්ත වෙනවා සංසිඳෙනවා කුණී වෙනවා මේ කොටස් කරන් කුණී වෙනවා සමාත නොදැනියන කරන්න කුණී වෙනවා ඒ කුණී වෙන හුස්ම රැල්ල කුණී වෙන හුස්ම රැල්ල බව නුවණින් දැනීමෙන් ඒ විදිහට හිත පුහුණු කරනවා හුස්ම රැල්ල ගැනීමේදී හැලීමේදී. මෙන්න මේ අවස්ථා හතර. මේ අවස්ථා හතරේදී රූපාවචර ධ්‍යාන ලැබෙනවා. ඒක දැන් අපි සලකා බලන්න ඕනේ කෙටි. දැන් අපි සිහියෙන්ම ආස්වාද ප්‍රස්වාද ගන්න පුරුදු වුණොත් කායේ වේදනාව නොදැනි කාය සංසිඳෙනවා. කාය සංසිඳෙන තමන්ගේ මුහුණ ඉදිරි පිට නාසිකාගරු සමූහයේ සමීපයේදී අර මේක නීදුලක් වාගේ ගුණාගයක් වාගේ ලා සුදක් සුදු ආලෝකයක් හදේ නිලවට දැනෙන්න පුළුවන්. ඒකට කියන්නේ පරිකර්ම නිමිත්ත කියලා. ඒ කියන්නේ මුලින්ම පරිත්‍යයෙන් පළවෙනි පියවර. ඒක දිහා බලන්නේ නැති හුස්ම ගන්නවා බලාගෙන ඉන්නකොට අර දිග හුස්ම කෙටි හුස්ම ආදී වශයෙන් බලාගෙන ඉන්නකොට ඒ සුදු ආලෝකය ඊට වඩා විශාල ආලෝකයක් ඇතුළට පේන්න පුළුවන්. විශාල සුදු පුළුන් ගොඩක් සුදු අනාකුළු ගොඩක් සුදු රෙදි පච්චි ගොඩක් යහා මහා පෙරලීමෙන් තියෙනාට දැනෙන්න පුළුවන්. ඒ අවස්ථාවේ ශරීරයෙන් පිටින්ම තමන්ද නැතිව වාද දෙන්න පුළුවන්. පස්සද්ධිය. ශරීරයේ කිසිවක්ම දැනෙන්නේ නැතුව සංසිඳීමක් ඇති වෙනවා. වේදනාව කිසිවක් දැනෙන්නේ නැහැ. ඒ වෙලාවේ සමාධියද කියනවා පරිපර්ම සමාධිය. පළවෙනි පියවර පරිපර්ම සමාධිය. ඒ නිමිත්තට ආලෝකද කියනවා උද්ඝා නිමිත්ත. ඒකට අපි අනෙන්නේ එතකොට බැඳෙන්නේ ආස කරන්නේ. ඉතින් ඉතින් ඒලට අදිස්ථාන කර ගන්නවා ආනාපාන ප්‍රතිභාව නිමිත්ත පහළ වේවා ක්‍රික සරයක් කියන ආනාපාන අස්සාද පස්ස ආකාර මුනේ පිහිටුවාගෙන යනවා. දැන් එන්නේ උසුම සියුම් වෙන්න පුළුවන්. ඒ සියුම් වෙමින් සියුම් වෙමින් කය බොහෝම සාන්ත වීම නිසා කය නොසමී පවත්නා නිසා කයට හිතට බලවත්ම දීපයක් පස්සබ්දයක් ඇති වෙනවා. පහ හැල් වෙනවා. පහතේ නැගෙන කුමරු පොඩක් වාගේ හැල් වෙනවා. ඒ හැල් වෙනවා එතන පුදුමාකාර කායික මානසික සුවයක් දැනෙනවා. ප්‍රීතියක් දැනෙනවා. ඒ අවස්ථාවේදී පහළ වෙනවා නොසැලෙන සුළු දීප්තිමත් ආලෝකයක්. ඒ ආලෝකය අර ප්‍රාදා සිය දහස් මුණේකින් ප්‍රභාස්වරයි. ඒකට කියනවා ප්‍රතිභාග නිමිත්ත. ඒ මොහොතේ හිතේ වෙන සමාධියට කියනවා උපසාර සමාධිය. ඔන්න කාමාවචර සමාධිය මුදුන ඔතන තමයි. උපචාර සමාධියේ කාමාවචර සිටේ උසස්ම සමාධිය. එළලාව යෝගාවචරය ගුරු උපදේශ ලබාගෙන අර තමන්ගේ ප්‍රතිදාග නිමෙත් තුලින් පුරුකවත්නි සිත වැඩ කරුට ඇති බලන්න ඕනේ. ඒ කියන්නේ මේ අරමුණට නැවත නැවත හිත යොමු කරවීමේ විචාරකය. ඒ අරමුණේ හිත හැසිරීමේ විචාරය. ඒ අරමුණේ හිත දිනීමේ ප්‍රීතිය. ඒ අරමුණේ සසතුවක් පිළිීමේ සුඛය. ඒ අරමුණේ චේත යාමගේ එහෙම පැවැත්ීමේ ඒකාග්‍රතාව මේ පහ තියනවාද කියලා බලන්න පුළුවන්. ඒ ධානාංග පහ කාමාවචද කුසාසිතේ පාරම ධානාංග පහ. රූපාත්ම කුසාසිතක් නෙමෙයි. ඒ අවස්ථාවට කියන්නේ උපචාර සමාධි. හැබැයි මේ කියන ප්‍රතිදාන නිමිත්ත ලැබෙනකොට යෝගාචරයට ඉතිරි පැතිර යන ප්‍රීතිය නිසා ඒ දිහා බලන්න හිතෙනවා. බලන් හිතෙන ආශාව. ඒ ආශාව තුවා මේ බලගත තෘෂ්ණාවක් නෙමෙයි. ඒකට කියන නිකාන්තිය කියලා. නිකාන්තිය. ඒක අලුම් කරනවා. ඒකකම නැති වෙලා යනවා. ඔන්න යෝගාචරය රැවටෙන තැන. යෝගාචරය කලකින විදිහට. අනේ මේක නැති වුණා කියලා නැගෙන නැගිටිනවා. අන්න පාඩුවක්. ඒ නැතුණාට හමස් නැහැ. අයිමත් ආස්වාද ප්‍රසවාස ආරමුණ නැවත නැවතත් ආවර්ජන කරන්න ඕනේ. ඒකත් අයිමත් මේ ප්‍රතිදාගම නිමිති වෙනවා. පිළිකාර නැති වුණා කියලා කලබල වෙන්නේ නැතුව, ඇඟිල්ලක්වත් සොලවන්නේ නැතුව, ඇසිකුල්ලක් හොලවන්නේ නැතුව, කය හොලවන්නේ නැතුව දෝල සාන්තව ආස්වාද ප්‍රස්වාස අරමුණියේ පිහිටන්නට ඕනේ. ඒකට මේ නැති වෙච්චි අපිට දාන වෙච්චි අර ප්‍රතිලාභ නිමෙත නැවතත් පහළ වෙනවා. ඒකට ආරවාම ආශා කරන්න අවශ්‍ය නැහැ. ඒකට මේකෙන් නැති නැති වෙයි කියලා. ඒ නිසා ඒකම බලන්නේ නැතුව ඒ ආලෝකයට හිත එක්කාසු කරගෙන ආස්වාද ප්‍රස්වාස දෙකම මෙහි කරන්න ඕනේ. නිසංස්සාත පස්සාසා අනාරම්මන මේක චිත්තස්ස අජානතෝ තස්ස අයං ගාථාව ප්‍රකාශ වෙනවා භාවනා නුපලබ්ධති යම් කිසි කෙනෙකුට මේ ප්‍රතිලාභ නිමිත්තයි ආස්වාද ප්‍රසවාස දෙක හරියට අරමුණ නුනා නම් ඒ සමස්තාට ප්‍රතිභාවනිමේ කාර්මුණේ සමාධිය ලැබෙන්නේ නිත්තං අස්සාත පස්සාතා අනාරම්මන මේත චිත්තස්ස අදානතෝ චේතරෝ ධම්මේ භාවනා උපලබ්ධති ආසාප දස්වාස දෙකයි ප්‍රතිභාවනිමේ තුන ඒකාබද්ධව යම් කෙනෙකුට වැටුණා නම් ඒ සමස්තාදීසේ භාවනාවෙන් මුදුනටපත් වෙනවා. ඒසා මේ ආස්වාද ප්‍රස්වාද කියන දෙකත් අතිදාගමී කාර්යෝපයක් ඒකාබද්ධ සම්බන්ධ කරගෙන දැනගන්නට ඕනේ. නැත්නම් එහි කරන්න පුරුදු වෙන්න ඕනේ. මේ ආලෝකයක් ආලෝකයක් කියලා මෙන්න කරන්නේ නැහැ. ඒ ආලෝකයේ තුලින් ආස්වාදයේ ප්‍රස්වාදයේ මෙන්න කරන්නට ඕනේ. අන්න එතකොට තමයි භාවනාව ජීවෙන්නේ. දැන් එතකොට මෙන්න මේ කියපු කර්ම තුල අර සමාධි කෙනෙක් කියනවා පින්වීම හැකිනීම බැලීමත් ආනපාන සතිය නියලි කියලා. ඒක ආනපාන සතිය නෙමෙයි ඒ වායෝ පොට්ටබ රූපේ ලක්ෂණයයි. වායෝ ධාතුවේ විස්තම්බන ලක්ෂණය කෙලින්ම ධාතු මනසිකාරය. ඒ නිසා මේකද විසුද්ධි මාර්ගය හා සසවර්ථ කතාවල කියනවා දීදෝරසෝ ච අක්සාතෝ පස්සාතෝ පිච්චාලිසෝ සත්තාරෝ වන්නා වත්තං කීනාසිකග්ගේ වදික්කුණෝ දීර්ඝෝද, සත්සෝද, ආස්වාද ප්‍රස්වාද කියන හතර නාසිකා දොරටුවේ පමණක්ම යෝගාවචරයාගේ පවතින බැලිය යුතු වෙනවා. ඒක නිසා නාසිකා දොරටුවේ බැලීම තමයි ආනාපාන සතියට අයිති වෙන්නේ. ආනාපාන කියන්නේ වචන දෙකයි කියන්නේ නාසිකා දොරටුවේ හුස්ම රැල්ල එකයි. ඒකෝට දැන් මෙතෙන්දී මේ කියන ආකාරයෙන් ප්‍රතිලාභ නිමිත්ත ලැබුණා නම් ඒක සාහවරු කරගන්න ඕනේ. විනාඩි 5ක් 10ක් පැය භාගයක් මේ පැයක් පැය තමාරක් පැය දෙකක් උනත් මේ සතුටාග නිමිත නොමැසේ පවතින්නේ අදිස්ථාන කරමින් විකේ සමාධිය නුඹින්ද තපින්න තෝරන. එහෙම රතුමින් විපස්සත් අදිස්ථාන කරගන්නවා මේ සතුටාග නිමිත අරමුණේ ආනාපාන ප්‍රසම ධ්‍යාන අර්පණාව සමාධි දෙකේ යා එක සැරයක් හිතෙනවා. එච්චරයි ඒක පුතලා විපස්සාර හුස්ම රැල්ල ආස්වාද ප්‍රසවාස හුස්ම රැල්ල ආලෝකයේ තුලින් බලනින්නකොට පාරතම දියේ ගිරෙන්නාක් මේ පතුදාග නිමිත්තක කෙලෙන ආකාරයක් පිටේ ඇති වෙනවා. ඒක චිත්තක්ෂණයයි. ඒක චිත්තක්ෂණයෙන් අයමත් හිතේ අවදි වෙනවා. ඒකට කියනවා පළවෙනි ආර්පණාව. පළවෙනිම ධ්‍යාන ලබන්නකොට පළවෙනි ධ්‍යාන ලැබෙන එක චිත්තක්ෂණයයි. ඒක ස්වභාවයක්. හැබැයි නැගිටින්න නැතුව අයමත් ආවර්ජන කරන්න ඕනේ. ආවදලාගෙන ප්‍රතිභාගනේ කෙලෙන සිටීවා ප්‍රථම ධ්‍යානෙ අර්පණාගත වේවා. අයමත් අරවාගේ මේ ප්‍රතිභාගනේ කෙලෙ කිලා බසින්නාකු සමාධියක් ඇති වෙනවා. ඔබම සියවරක් හරි නැවත නැවත නැවත ආවර්ජන කරමින් සමාදින්න ඕනේ. ඒ සමාධිල සමාධිල විනාඩි දෙක විනාඩි පහ විනාඩි දහ විනාඩි පහළොව විනාඩි විස්ස මේක ටික ටික සහවුරු කරන්න පුරුදු වෙන්න ඕනේ. කාලෙ දික් කරන්න පුරුදු වෙන්න ඕනේ මේ සමාධි ශක්තිය. ඒ නෙගිහිලා කර්ම පහකින් මේක වසී බවට ප්‍රගුණත්වයට පත් කරන්න තියෙනවා. ඒ කියන්නේ ආනාපාන සතිදානමින් දෙලෙම සිටීම ප්‍රථම ධ්‍යාන අර්පණාමින් සමාධිගත වේවා විනාඩි 5ක් පවතිනවා විනාඩි 5කින් නැගිටින සිද්ධ වේවා කර්ම හතරක් හිතන මුලින් එතකොට මේ හිතන ආනාපාන දානකොට අර වගේම හිත ධ්‍යාන බවට පත් වෙනවා හැබැයි විනාඩි 5කින් නැගිටින සිද්ධ වෙනවා ඕම කාලෙකටම වැඩි කරන්න ඕනේ. විනාඩි 10 15 පැය භාගයක් පැයක් උනත් ඊටත් වැඩි නුනත් පවත්වන්න අනුස්ථාන පුරුදු කරන්න ඕනේ. මේ පුරුදු කරලා ඊට පස්සේ ඒ තුලින් ප්‍රත්‍යවේක්ෂාව ඊළඟට කරන්න ඕනේ. ප්‍රත්‍යවේක්ෂා මුලින් කරන්න ගියොත් ධ්‍යාන පිළිගෙනවා. ප්‍රත්‍යවේක්ෂාරිත විදර්ශනාවක් වගේ නිසා. ප්‍රත්‍යවේක්ෂාව තමයි අතුලාගින් තාලෝකේ හුරුද වස්තු රූපයට යොමු කරන හිත වැඩ කරපු ආකාරයේ ආවර්ජනා කරන්න තියෙනවා. පතුලාග නිමිත්තට නැවත නැවත නැවතත් හිතේ ආරෝපණය කළ නැන් වූ විතක්කේ වෙනකොට බලා ගන්න. ඒ අරමුණේක හැසිරෙන විචාරය, ඒ අරමුණේක තිනේව ප්‍රියතිය, ඒ අරමුණේක සතුටක් කළ සුඛය, ඒ අරමුණේ සිට යනදී එහෙම පැවැත්වූ ඒ සංගතාව. මේ ධානාංග පහ හොඳින් බලනවා. හොඳින් බලුවාම අංග පහකින් කරුණු පහකින් ධානයේ වශී කරගත්ත වෙනවා. ආවර්ජනාව, සමාපර්ජනාව, අදිෂ්ඨානයේ උත්සාහයේ සහ පත්‍රිකනාව. ඉතින් මේක නැත නැත සියවර දහස් වර හරි ප්‍රථම ධ්‍යානයෙන් සමයදී සමයදී මේ කර්ම පහෙන් නැති කරන්න ඕනේ. මේක පාට කරන්න ගියොත් අර උදකන්න මනුස්සයා දින වැටෙනවා තාත වැටෙනවා. එනිසා ඒක පාටන සියල්ලෙන් කියන්නේ එහෙම කියන්නේ නැතුව පළවෙනි ලබාගත් එක තාම උසස් අයුරින් ප්‍රගුණ කරගන්න ඕනේ. ප්‍රේත වශයෙන් වඩන්න ඕනේ. ඊට පස්සේ තමයි දැන් ඇති කියන පරිමල සෑහුනාම ප්‍රථම ඥානයේ තියෙන ධ්‍යානාංග පහ මේ ප්‍රථම ඥානයේ සමයගෙන එන්නේ ධ්‍යානාංග පහ ආවර්ජන කළ හිතනවා ප්‍රථම ඥානයේ තියෙන විතරක විචාර දෙක ඕලාරිකයි. නිවන ආසන්නයි. ඒ වගේම කලබල සහිතයි. ඊට වඩා සාන්තය ප්‍රීති සුඛේ සාපෘතා නිසා මීළඟට විතර්ක ਵਿਚාර දෙකෙන් දුර වූ දේශිත ඒකාග්‍රතා සහිත ද්විතිය ඥාන අර්පණාවෙන් හිත සමාධිගත වේවා කියලා ඉතාරක් අදිෂ්ඨාන කරලා ආනාපාන සතිය තනමත් හිත යොමුවා කටුදාග නිමිත්තට. ඉතින් කටුදාග නිමිත්ත අනුව ආනාපාන නිමිත්ත කර යනකොට ඊළඟට පාටම අර්පණා ඥානයක් ලැබෙනවා. ඒක විතර්ක ਵਿਚාර නැහැ. ඉතින් ඊළඟට මේකත් ආවර්ජන සමාපජ්ජන අදිස්ථාන බුද්ධාන පස්වේකන කරුණු පහින් ප්‍රගුණ කර ගන්නවා වශී කර ගන්නවා. වශී කරගෙන කනදි තාකේක පරිහරණය කරන සමාපatti වල දෙනවා. මේ සමාපatti කිය දහස්වර සමයදීලා සමයදීලා ප්‍රගුණ කරගත්තන් පස්සේ දැන් ඇති වෙන සෑහෙන දෙකක් වුණාට පස්සේ ඒ දෙවන ධ්‍යාන සමයදීලා ඉන්න ගේ ධ්‍යානාංග බලනවා. ධානාංග බාලා හිතනවා මෙහි තියෙන ප්‍රීතිය. ඕලාරිකයි. විතර්ක විචාරන්න ආසන්නයි. ඒ වගේම ඔබ වැඩෙන සුළුයි. ඊට වඩා සාන්තයි සුඛ ඒකාග්‍රතාව. දැන් මේ මොහොතේදී විතර්ක විචාර ප්‍රීති තුනෙන්ම දොර වූ සුඛ ඒකාග්‍රතා අංග දෙකෙන් යුක්ත වූ තුන්වෙනි අර්පණාවෙහිද සමාධිගත වේවා කියලා අදිස්ථාන කළ එකවර ආනපාන සතිය නැවත ආවර්ජන කරනවා. ඉතින් ප්‍රතිදාගමනයේ කෙළල සිටියා මෙහි සිටීවාගෙන පාවලා කිරීමේදී තුන්වෙනි වාරයට අරහත් වඩා සාන්ත වූ ප්‍රීතියෙන් තොර සතුටක් වූ ධානය අර්පණාගත වේවා. ඒකත් අරවාගේ පස් ආශාවයකින්ම ප්‍රගුණ කරන්න ඕන වාසය කරන්න ඕන. ඒ වාසය කරගත්තන් පස්සේ තමයි සිය දහස් ගණන් වාර ප්‍රගුණ කරලා තමයි හතරේ ධානය සඳහා පරිකරම කරන්නේ. ඉතින් අනුපිළිවෙලින් පළවෙනි දෙවෙනි තුන්වෙනි ධානයන් අනුපිළිවෙලින් සමයදලා ධානාංග බලලා තුන්වෙනි ධ්‍යාන ධ්‍යානයේ තියෙන සුඛ අංගය ගැන කලකිරෙනවා ආදීනව හිතෙනවා මේ සුඛ කියන අංගය ප්‍රීතියට ආසන්නයි සාවේට ආසන්නයි ආදීනව සහිතයි ඊට වඩා සාන්තං උපේක්ෂා ඒකාග්‍රතා නිසා මීළඟට උපේක්ෂා ඒකාග්‍රතා සහිත සතරවෙනි අර්ථනාවිහිත සමාධිගත වේවා කියන අර ආවර්ජනා කරන ප්‍රතිභාග නිමිත්තේ ඊළඟට හතරවෙනි වාරයේ ආස්වාද ප්‍රස්වාද නිමිත්ත වෙනවා කියන්නේ ආස්වාද ප්‍රස්වාද දැන් එන්නේ එන්නේ තුනී වෙනවා තුනී වෙනවා නොදැනීම යනවා. නොදැනීම යනවා. අතරම ධානයේ උපචාර අවස්ථාවනකොට ආස්වාද ප්‍රස්වාද නැමැති කාය සංස්කාර විරුද්ධ වෙනවා. ඒක වෙනස් වෙනම නෙමෙයි. අන්තරාවක් නෙමෙයි. නියාමකක් නෙමෙයි. ඒක සිතේ සාන්ත ස්වභාවය නිසා ඇතේටි අනුන්ජන සත්‍ය අනුන්ජන කියන්නේ දෙන්නේ නැහැ. එනවා ගල් කිලිමයක් ආවම දෙන්නේ නැහැ. දෙන්නේ නැත්නම් හුස්ම ගන්න නැති නිසා. හැබැයි නාම වැටෙනවා. අර ඕනතනිය හිතුවොත් හුස්ම ගන්න මෙන්න හුස්ම පටන් ගන්නවා. ඒකෝට ධ්‍යානෙ දිලෙනවා. ඒ නිසා ඒක නිසා නැතුව හුස්ම නැතුණාම කියලා බාහ වෙන්නේ නැතුව අර හුස්ම මේ අරමුණ කරගත්ත බැවින් ලැබුණු අතුලාවන මේ අරමුණේ පිහිටුවා ගන්න. එනම් මේ හතරවෙනි වරට උපේක්ෂා ඒකාග්‍රතාව තුන අංග දෙකෙන් යුක්ත කර්ම ආර්පණ සමාධිය ලැබෙනවා. ඒකත් අරවාගේ පස් ආකාරයෙන් වශී කරනවා. දැන් යෝගාවචරය ආනාපාන ධ්‍යාන සමාප්‍රතිලාභී. සමතලෙන් එතනින් පස්සේ විපස්සනාට හැරෙන්න පුළුවන්. නමුත් තව අසම්පූර්ණයි. මොකද අසම්පූර්ණ සතර කමතහන් අංග සම්පූර්ණුනේ නැහැ. දැන් කියන්නේ සතර කමතහන් අංග සම්පූර්ණ කරන්න ඕනේ. සතර කමතහන් අතුරින් අතිකූල මනසකාරය ඊළඟට ගන්නවා. දැන් ආනාපාන පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි ධ්‍යාන හතරට අනුකූලීවී සමය අධිලා ධ්‍යානාංග බලලා ඊට පස්සේ ඒ හතරේ ධ්‍යානෙ හිත නැගිටලා අටදාගමනේ ආලෝකයේ අපේ හිස මුදුනේ තුනි හිස කෙරෙලට යොමු කරනවා. හිසකේ තේන්න පටන් ගන්න විදුලි කන්දලා කල්ලුවා වගේ. හිසකේ තේනකොට හේතාකේශාගෙන සම්මුතිය අතර දාලා පටික්කුල පටික්කුල පටික්කුල මෙහි කරනවා. එතකොට පටික්කුල මනසකාරයෙන් හිතේ පිළිබඳව කාල පිළිකුල් බව ඇති වෙනවා. අරමුණු වෙනවා. අරමුණු වෙනකොටම උපචාර සමාධියෙන් අවදි වෙලා හිත ප්‍රථම ධ්‍යාන අර්ථනාටපත් වෙනවා. අන්න පළවෙනි ප්‍රථම ධ්‍යානයේ අසුබ ධ්‍යානෝ ඒක අපි කරගන්න අර පස්සාකාරී. ඊළඟට අර ප්‍රතිලාගමනේ සාලෝකේ ලෝම අවධාරෝම. ලෝමාරමුණේදී ප්‍රථම ධ්‍යාන උපදවාගෙන වශී කරගන්නවා. ඕම නඛ දන්ත තතු විශේෂ කොටාසයක් දැන් මේ පහනම් ඇහැට තේරෙන්නේ සරු අභ්‍යන්තරයට විශේෂ කරනවා මං සම්හාරු එකක් එකක් ගානේ ආලෝකයේ විහිදුවලා ප්‍රථම ඥාන පොදවන දැන් ඔන්න සවිඥානික අසුබ ඥාන සම්පූර්ණ කරා ඊළඟ මෛත්‍රියට හැරෙන්න ඕනේ මෛත්‍රියට හැරෙන්නේ අපට ඕන කරන ආලෝකයක් පැතිරෙන ආලෝකයක් ආනාපාන සතියෙන් වැඩෙන ප්‍රතිලාභෙ නිමිත්ත වඩන්ත බෑ කියන්නේ පතුරවන්න බෑ ඒක ලැබෙච්ච ප්‍රමාණය පමණයි වඩන්ත නම් ආලෝකයේ පතුරවන්න නම් පසුනියක් ඕනේ නැහැ පතන වලින් ආලෝක පතන කියන තුනක්. ආලෝක පතන, ඕදාත පතන, තේජෝ පතන. ඒ තුනෙන් වඩාත්ම නිසා ඵල ඇති හෝ ඵල නැති තවත් කීප දෙනෙකු දේශපාලන ඉතින් ගන්න තෝරන තමන් ඉස්සරහට. ඒ දේශපාලන ඔක්කොම ඉස්සරහට ඉතින් අරගෙන ඕදාත ඕදාත ඕදාත කියන මනසකාරයෙන් ආවදලා කරන්න ඕනේ. ඒකෝට මේ අත්‍යන්තම සංඥාව සම්පූර්ණ ඉවත් වෙලා ඒ දේශපාලන වල ප්‍රදේශයේ දෙකින්ම පරිකාරම නිමිත්ත, උග්‍රාණ නිමිත්ත, පටිදාග නිමිත්ත කියන මේ පතන නිමිත්ත බාටපත් වෙනවා. ඒ පතලේ මේ ප්‍රතිදාන නිමිත්ත ලැබුණාම ඒ නිමිත්ත පුළුවන් ධානයටපත් වෙන විශ්වරණ. එතෙන් කියන්නේ උපකාර සමාධියේ ප්‍රතිදාන නිමිත්ත කියන වෙලාව ඒ උපකාර සමාධිය ප්‍රතිදාන නිමිත්තේ පතුරවන්න ඕන. ආත්තින් උදයට සාලසේ අංගලෙන් ගියේ තින් ගියේ නුඹ බමේ ඕන තුන් බම 100කින් යොදුනකින් යොදුන් 10කින් යොදුන් 100කින් උදයට සාලස හැම තැනකම විහිදුවන්න ඕනේ. එක ගමක් කරා එක නගරයක් එක රටක් එක සක්වල සක්වල 10ක් සක්වල 1000ක් ආදි වශයෙන් අනන්ත සක්වල දක්වාම මේ ඕල්ගාට සසුන ප්‍රතිදාග නිමිත්ත ඉදිරියන් දෝන පතුරයන් දෝන ඊට පස්සේ ඒ මද්දක හිත තියාගෙන ආවර්ජන කරන ප්‍රථම ධ්‍යාන සමාධියෙන් දෝන ඒ ඕල්ගාට සසුන ප්‍රථම ධ්‍යානයයි ඒ වශයෙන් කරන්නේ මුලින් දීපත් ආකාරයෙන් ආවර්ජන සමාසර්ජන අදිස්ථාන වුත්ථාන පටිච්චේන ඊළඟට විචාර විචාර ඉක්මවන දෙවෙනි ධ්‍යානය ඒකේක් මොන තුන්වෙනි ධ්‍යානය සුතමේ මොන උපේක්ෂා වේසදතා ධ්‍යාන අනුපිළිවෙලින් උපදවන්න තෝරන වාසි කරගන්න තෝරන දැන් යෝගාවචරය ඕගාත පස්නේ චතුර්ථ ධ්‍යාන ලාභය දැන් චතුර්ථ ධ්‍යාන ලාභය ඒ ඕදාත පස්නේ චතුර්ථ ධ්‍යානයේ සම්යතිකින් නැති ඒ ආලෝකයෙන් දැන් විදෙවන්නේ ඊළඟලා මෛත්‍රී භාවනාවට හැරෙන්න ඕනේ. ඉතින් මෛත්‍රී භාවනා ගැන දීර්ඝ විස්තරයක් කරන්න අපි කාලේ ගන්නේ නැහැ. මෛත්‍රී භාවනාවේදී ඉතාමත්ම ගරු කටයුතු සම්භාවන්නේ හිතවන්තයෙකුට පළමුවෙන් ධ්‍යාන තුනක් දෙකින් උපදවනවා. මෛත්‍රී කර්මස්ථාන වචන හතරක් කියන එක වචනකින් ධ්‍යාන තුනක් දෙකින් එක පුද්ගලයේ කර්මනකොට ධ්‍යාන 12 සමාදිනවා. ඔයාගේ විතරක් පුද්ගලයන් එක්කෙනෙක් දෙන්නෙක් තුන්දෙනෙක් දහ දෙනෙක් විතර වෙන වෙනම ධ්‍යාන සමයදලා ස්ථාප කරලා ධාතුනාතම ධ්‍යාන 12 දකින් මෛත්‍රී ධ්‍යාන වඩනවා. ඊළඟට මග්ගස්ත්‍යයන් ඊළඟට අභිතවන් කියන්නේ කොහොම සීමා සම්බේධ කරලා සීමා කියන්නේ පුද්ගල දෙහි ඉවත් කරන හැම දෙනාටම සාධාරණව මෛත්‍රී ධ්‍යාන සමාධිය පුරුදු වෙලා ඊට පස්සේ තමන්ගේ නිවසේ තමන් ඉන්න ආරාමයේ තමන් ඉන්නේ ධර්ම, තමන් ඉන්නේ නගරය, තමන් ඉන්නේ රහතේ, තමන් ඉන්නේ ලෝකය. මේ විදිහට භූමි වශයෙන් ඈතට ඈතට හිත විහිදුවනි සත්පොත්තාක 12කට. එක එක සත්පොත්තාකගෙන ධ්‍යාන 12 බැගින් මෛත්‍රී ධ්‍යාන වඩනවා. ඒකෙන් කියන මෛත්‍රී ධ්‍යාන 528ක්. නිසා බහයට අනුව වඩන්න සමර්ථ වෙනවා. ඊළඟට හරිනා කරුණා ධ්‍යානය. ඊළඟට මුදිතා, ඊළඟට උපේක්ෂා. ඒ මෙත්තා කරුණා මුදිතා නොවද උපේක්ෂාවට යන්න බෑ. ඊට තුනෙන් ධ්‍යාන වඩලා හතරෙන් උපේක්ෂා ධ්‍යාන වඩන්න පුළුවන් වෙන්නේ. දැන් යෝගාවචරය බ්‍රහ්ම විහාර සම්පූර්ණ කළා. ඊළඟ ධර්ම බුද්ධානුස්සතියට. බුද්ධානුස්සතියේදී අර්පණා සමාධි නෑ. උපචාර සමාධිය ලැබෙනවා. ඊළඟට එනවා අවිඥානික දාතාසුතියට. තමන් දුටු විරේ මුර්ථ කාර්යයක්, දෙදෙනකාරී, සෝම් දිනකාරී මුර්ථ කාර්යයක් දැකලා උත්තුලාටක සංඝාපදවලා ප්‍රථම අධ්‍යානක දෙනවා. ඊළඟ පරිණියලක විසුද්ධක විචිද්දක විචිත්තක අතනිච්චිත්තක ලෝකද පුනරක අත්‍යක තියෙන මේ අසුබ 10කම වෙන වෙනම ප්‍රථම අධ්‍යාන 10 උපදවන. එන දැන් අවිඥානික දාසාසුලයක් සම්පූර්ණ කරා. ඊළඟට හැරලා මරණ සතියේද මරණානුස්සතියත් විසුණුනාවදී තියෙන මාතෘකා අට ඒ අතෙන් හරි එකතෙන් හරි උපචාර සමාධි උපදෝනවා. දැන් මේ යෝගාවචර සතර ගමඨාන් සම්පූර්ණ කළා. දැන් ඕනෑම කර්මස්ථානයක් වඩන්න ඒ තැනස්ථාන කිත සුදුසුයි. භූමිය සකස් වුණා. ඒ කියන්නේ මහා සීයක් සංගන්න පුළුවන් ගොඩනැගිල්ලකට ගිල හදාගත්තා වගේ දැන් භාවනා පිට තමන් සකස් කරගත්තා. දැන් පුළුවන් තමන් ඕනෑම සතර ධ්‍යාන සියල්ල වඩන්න, ඊළඟ විපස්සනා වඩන්න පුළුවන්. ඉතින් යෝගාවචරය සත්‍යමන්ත කෙනෙක් නම් ඊළඟට හැරෙනවා ඉතිරි සතර සඳහා. නිල සතනේ, ඊත සතනේ, ලෝහිත සතනේ. නිල සතනේ නම් තමන්ගේ ශරීරයේ නිල්පාට ඒසා ආදි කොටාචාර නිවිත කරගෙන පරිකර්ම කරන පිටතර ඒසා අරගෙන ප්‍රතිලාගෙන නිවිතකට වල ප්‍රථම අධ්‍යාන වඩනවා. මේ චතුර්ථ අධ්‍යාන දක්වා වඩනවා. එවැනි ඊත සතනේ තමන්ගේ ශරීරයේ පිට නැත්නම් මේ දෝවරණ කරගෙන. ලෝහිත සතනේ මේ මත් දැනගා කරමුණු කරගෙන ලෝහිත සතන වඩනවා. වර්ණ සතර සියල්ල සම්පූර්ණ කරලා පතමි ආපෝ තේජෝ වායෝ ආලෝක ආකාශ කියන සතර 10 අදින් බලාගෙන වඩන්න තියෙනවා. අර හතරෙන් අදින් බලන්න අවශ්‍ය නැහැ. අර ආනාපාන ධ්‍යානලාභී කෙනෙකුට තුරුවනි ඒකට කියනවා මේ අභිධායතන කියලා. වර්ණ සතර අතර අභිධායතන කියලා හතරකින් වඩන්න පුළුවන් අහින් දකින්නේ නැතු. නමුත් අර පතුලේ කසලාගේ අහින් දකින්න ඕනේ. ඒකට වෙනම පරිසරම විදි තියෙනවා. ඒකේ රතන 10ම රදන රූපාධ්‍යාන 44. ඊළඟට ආකාශකතනේ හැර ඉතිවිකතන නමලින් අරූපතාවාපත්‍ය අතරත් අනුකූලයෙන් වඩනවා. දැන් යෝගාවචරය කියන්නේ කියන සම්පූර්ණයි සමත භාවනාව. ඊට පස්සේ විපස්සනාවට. විපස්සනා වශයෙන් දැන් සමත වඩීමෙන් ලැබෙන අනුසාරක පහක්නේ ඒ කියන්නේ ධිට්ඨ ධම්ම සුඛ විහාරානුසංසය කියන රහතන් වහන්සේලා නම් ධ්‍යාන වලින් මෙලව සැපෙනවා. අනිත් අය විදර්ශනා පාදකාමිත විදර්ශනාට හැරෙනවා. අභිඥා පාදකාමිත අභිඥාට හැරෙනවා. පතන ධ්‍යාන වලින්. නිරෝධ සමාප්‍රත්‍යානුසත් නිරෝධ සමාප්‍රත්‍යයට හැරෙනවා. භාව විශේෂානුසංසය රහත් නුනානම් බම ලෝක දිනවා. ඉතින් මෙන්න මේ ආනිසංස පහෙන් බෞද්ධයන් වශයෙන් අපි අනුගමනය කළ යුතු වන්නේ විදර්ශනා පාදක කර ගැනීමයි. විදර්ශනාවට පදනම් කර ගැනීමයි. ඒකවල දැන් අපි හිතන්නේ ආලෝක සත්‍යන අතුරේ ඕදාප සත්‍යන ගැන කියනවානේ. ඕදාප සත්‍යන චතුස්සග්ගාල සමයදීලා ඒ මනිකල ඒ ඕදාප සත්‍යන පතුලාව නිමිත්ත මේ ශරීර කුඹුරුවට විහිදුවා. විහිදෙනවා පිටපැත්තවා බිඳගෙන විහිදෙවාම වරිණ පූර්ණයේ සිටින්ම සුදූපාත අවපාතයක් වෙන බවටපත් වේ. ඒකෙන් පෙන්වන්නේ ශරීරයේ තියෙන ප්‍රකාර රෝග පෙන්වාවීම. ප්‍රකාර රූප. ඒ තුنين ඉතාම කුඩා කොටු ජල් වලින් මන්දර ජලකට වඩා කුඩා කියන කොටු ජල් වලින් පෙන්වනවාගේ අවකාශ ධාතුව පිළි. ඒ ආකාශ ධාතුවට නැදි වෙච්චි පඨ විවාපෝ තේජෝ වායෝ සතර ධාතු පිළි. අනේ සතර ධාතු මනස කාර්යයේදී පඨවි ධාතුවේ ලක්ෂණ 6ක්, ආපෝ ධාතුවේ ලක්ෂණ 2ක්, තේජෝ ධාතුවේ ලක්ෂණ 2ක්, වායු ධාතුවේ ලක්ෂණ 2ක් කියන මේ ධාතු කොටස හතරේ ලක්ෂණ 12ක් දකින්න පුළුවන්. ඒ ධාතු හතර ගෙන් කරගන්නකොට ඒ ධාතු හතරෙන් ගෙන් කරන්න බැරි තරම් ඒ සාභාග්‍යව පවත්න උපාදා රූප හතර කොට වෙන්න පටන් ගන්නවා. වර්ණය, ගන්ධය, සතය, ඕජාව. ඒ උපාදා රූප හතර. දැන් මොන සුද්ධාස්තක රූප දකින්න සමර්ථ වුණා. ඊට පස්සේ අර ඕදාස කතුනේ චතුර්ථාඥාන සම්වැදින ඒ ආලෝකයෙන් ඒ ධ්‍යානෙන් නැගිටලා ආලෝකයේ හුරුවක් වූ විදිහට මේ දෝල හුරුවක් වූයේ තියෙන රූප කලාප හයක් බලනවා. කායගතට, භවගතට, වාක්ගතට කියන 10 වෙනි තුනයි චිත්ත සමුත්ථාන සුද්ධාසක, කුත සමුත්ථාන සුද්ධාසක, ආර සමුත්ථාන සුද්ධාසක කියන අතේ කොටවල් තුනයි කලාප හයක් දකිනවා. එතකොට කලාපයේ තියෙන රූපය වෙනසල 54ම දැක ගන්නවා. ඊළඟට චක්සු වස්තුවට ආලෝකය විහිදුවන චක්සු වස්තුවේ තියෙන රූප කලාප මේකේ හය දැක ගන්නවා. ඒක රූප 54 වෙනකොට දැක ගන්නවා. සෝත වස්තුව, ගාහන වස්තුව, ජීව වස්තුවට ඒ වගේම ආලෝකය විහිදුවන ඒකම රූප කලාප 6 6 දැක ගන්නවා. ඒක ඒ රූප කලාප ඇතුළත තියෙන රූප 54 දැක ගන්නවා. කාය වස්තුවට යෙදුවාම රූප කලාව පහයි තියෙන්නේ. ආදතට, භාවදතට. ඊළාට සුද්ධාස්තක නිති තුන. සූද 44යි. ඒකත් වෙන් කරලා බලනවා. ඊළඟට ජීවිත නාම රූප කලාව තියෙනවා. ඒ කියන්නේ අපේ ජඩරාශියේ කියනක ජීවිත නාම රූප කලාව තියෙනවා කර්ම සමුත්සාන. ඒ වගේම සංකාප තේජෝ, ජීවන තේජෝ, පරිධාන තේජෝ කියන තුනේ ජීවිත නාම කලාව තියෙනවා. ඊළඟට උද්ධංගම වාත, අදෝගම වාත, කුක්ෂිසේ වාත, කොට්ඨසේ වාත, අංගමංගනිකාරී වාත කියන මේ පහේ ජීවනාග රූප කලාප තියෙනවා. ඒවත් වෙන් කරගන්න. දැන් මෙන්න කර්ම සමන්තා රූප කලාප කොමනින් කරගෙන ඊළඟ චිත්ත සමන්තා රූප කලාප බලනවා. යමක් තේරුම් නැත්නම් චතුර්ථ ඥාන සම්මයිලා ආලෝකෙ නිදුවලා ඊට පස්සේ බලනවා. ඊළඟට උපසමන්තානික රූප කලාපත් බලනවා. ආර්ථමත්‍යනක රූප කලාපත් බලනවා. දැන් යෝගාවචරය ආධ්‍යාත්මික රූපය සියල්ලම දැක ගන්න සමත් වෙනවා. ඊළඟට නාම ධර්මයේ හැරෙනවා. තමන්ගේ හිත දැන් ධ්‍යානයටපත් වෙලා තිබුණ ආනාපාන ධ්‍යාන හතරේම ධ්‍යානාංග බලනවා. ධ්‍යානයේ තිබුණු චිත්ත ඡායතික ධර්ම බලනවා. ඊළඟ අනුක සමාපත්තියෙන් එසේක සමාපත්තිය තුන ධ්‍යාන ධර්ම ධ්‍යානාංග ධර්ම බලනවා. ඊළඟට ඥාන ධර්ම සියල්ලම අරමුණු කරලා අවසානයේ මනෝද්වාරක කුසල සිත් වීති බලනවා. ඊළඟට සක්කු සෝත ධාන ජීවා කායද්වාරක සිත් වීති වල කුසල සිත් වීති බලනවා. ඊළඟට මනෝද්වාරක අකුසල සිත් වීති බලනවා. පංචාද්වාරේම අකුසල සිත් වීති බලනවා. දැන් යෝගාවචරය තමන්ගේ හිතේ පැවති අතීතයේ පැවති දැන් පවත්න මතු පවතිනත් පුළුවන් වෙන ඒ ශිෂ්ටාචාරික ධර්ම යන්නම දැකගත්ාම බාහිර රූපයන් පිළිතුරු කරනවා. තමන් පරිහරණයක නැඳුම් පැලගෙන කීවරවත් පරිස්වාර ඇඳ කුටි ඇතුලේ කොටනෙත් තමන් පරිහරණය කුටි කරන සුන්දේ දොර කොහොමද කියන රූප කලාප බලනවා. එයාමීම සත්පුද්ගල සංතානවල අර වගේ පොදුවේ බලනවා. දැන් ඒකට බාහිර රූප කලාපත් දැකගෙන බාහිර සංකාරේ නාම ධර්මත් අරමුණු කරනවා. දැන් අධ්‍යාත්ම ධර්මදා නාම රූප සියල්ල දැක ගැනීම මේක තමයි දික්ඛි විසුද්ධිය කියලා සාමංග සම්පූර්ණ නැහැ. ඔතන කියන නාම රූප පරිච්ඡේදය. ඒ නාම රූප පරිච්ඡේදය කළ පමණින් විපස්සනාව සම්පූර්ණ වෙන්නේ නැහැ. දැන් විපස්සනාට හරියට වැඩි කීපයක් තියෙනවා. එකක් තමයි මේ නාම රූපයන් පලාප වශයෙන් සම්වර්ධනය කරලා හේතුඵල සම්බන්ධතාවය සොයා ගන්න ඕනේ. මිත්‍යා රූපයන්ගේ කර්ම, චිත්ත, ඍතු, ආහාර කියන සතර හේතුදක ගන්න ඕන. එවාගෙම නාම රූප සංකතියට හේතු වූ පටිච්චසමුප්පාදයේ වශයෙන් අවිජ්ජා සංනා උපාදාන සංස්කාර කර්ම කියන මේ හේතු පහ අනු අනුපීරයෙන් ඒක බල සම්බන්ධතාව කොහොම දෙනේද බලන්න තියෙනවා. ස්කන්ධ වශයෙන් හා චිත්තක්ෂණ වශයෙන්. එසේ ගැනීමේදී තුන් කාලයේ පිළිබඳව සැක සංකාදුරු වෙනවා. ඊළඟට තමයි මේ එක එක රූපයක් නාමයක් ගානේ ලක්ෂණය රතනය ප්‍රතිපත්තානේ පදාර්ථානේ වෙන වෙනම බලන්න ඕනේ. දැන් යෝගාවචරය අපි දැක්කේ කොහොමද? මුක්නිසාද? යහලාභයේ නිසා. යහලාභයට යහලාභයෙන් යාවී ලක්ෂණයට තේරුම් දකින්න පුළුවන්. ඒකට මෙන්න මේ කියන ලක්ෂණයට ප්‍රතිපත්තාන පදාර්ථාන කියලා දැක්කන් පස්සේ තමයි ඥානීය ඥානයේ පටන් ගන්න විපස්සනා. නාම රූපයන් ඇතිවීමම කියන දකිනේ ආලෝකාදිය විපස්සනාක් නංගනේ රූප සත්‍යක අරූප සත්‍යක වශයෙන් බංගාන් පස්සනාට හැරෙන්නේ බාහිකත්තාන ආදීනෝ නිබ්බිදා මුහිතු කාමිතා පරිසංකාමිකතනා සංකාරුපිස්සාතුන ඥාන පරම්පරාවතම යෙදෙන්න සමපෙක් වෙනවා දැන් යෝගාවචරය හරියට බොහෝ වෙච්ච යුදකලේ යුදදාතේ යුද සේනාපතියෙක් වාගේ ඕනෑම ආයුධයකින් යුද කරන්නේ යුද සේනාධිපති කොහොමද ඒ වගේ සත්‍යයක් තමයි යෝගාවචරය මේ සමත භාවනාවෙන් ධ්‍යාන සමාධියෝ කියලා දාගෙන ධ්‍යානයේ පස්වදෙන නීවරණන් දුරින්ම දුර වෙලා කියන බැවින් සමාත බොහෝම ශීඝ්‍රව සියුම් ලෙස නාම රූප දතුනි සියුම් ලෙස විපස්සනා කරන්න දක්ෂතාවක් ඇති වෙනවා යෝගාසන බොහෝම සැකසේ ඉදිරියට යන සමර්ථ වෙනවා මෙහෙම ගිහිල්ලා සමාගයේ හිතේ අර බෝධිපාක්ෂික ධර්ම මාර්ගාංග ධර්ම විසද වෙලා නම් සුනිත වෙලා නම් වැඩි දියුණු වෙලා නම් සක්තුමත් වෙලා නම් ප්‍රබල වෙලා නම් යම් විදියකදී මනෝද්වාරා වර්ධන සිත පහළ වෙලා පරිසර මුතුකාර අනුලෝම ගෝත්‍රබු මේ කියන කාමාශ්‍ර ජලන්තිස් හතරක් පහළ වී ඊළඟට සෝතාපට්ටි මග්ග චිත්ත එක චිත්තක්ෂණය පහළ වෙලා සෝතාපට්ටි ඵල සුද්ධක පහළ වෙලා මාර්ග චිත්ත වීදී සම්පූර්ණ වෙනවා. ඒ අවස්ථාවේදී සංකාරම උපකාර අනුලෝම කියන ඥාන තුනේ සංස්කාරයන් අනිත්‍ය වශයෙන් හෝ දුක් වශයෙන් අනාත්ම වශයෙන් දැක ගන්නවා. ඒ අන ඒ දැක ගැනීම සිද්ධ වෙන්නේ යෝගාචරයාගේ සිතේ ශ්‍රද්ධාව අධික කෙනෙක් නම් අනිත් වශයෙන් සංස්කාර ආරමුණු කරනවා. සමාධි ලක්ෂණ සමාධි ඉදිරියේ වැඩි කෙනෙක් නම් දුක්ඛ ලක්ෂණය සංස්කාරයන් විපස්සනා කරගෙන ආරම්භාන තුනේ. ප්‍රඥා ඉදිරියේ අධික කෙනෙක් නම් අනත් ලක්ෂණයෙන් දැක ගන්නවා. එතකොට අනිත්‍ය ලක්ෂණයෙන් දැක ගන්නකොට ඒ විපස්සනා ඥාන තුනද කියනවා අනිමිත්ත විමුක්ත මුත කියලා. එවාගේම දුක්ඛ ලක්ෂණය වශයෙන් දැක ගන්න සංස්කාරයන් ඒ ඥාන තුනද කියනවා අප්පමිත විමුක්ත මුඛ ඊළඟට මුඛ කියන්නේ දොරටුව ඊළඟට අනත්ත වශයෙන් විපස්සනා කරන නම් ඒ ඥාන තුනේ එතෙන්ද කියනවා ශුන්‍යත විමුක්ත මුඛ ඊළඟට ගෝචර භූතින් කරන්නේ මාර්ගයෙන් දකින්න ඕන කරන නිර්වාණය අරමුණු කිරීම පමණයි විපස්සනා නෙවෙයි ඊළඟට සෝවාන් මාර්ගඥාන කෙනෙකුට පහළ වෙන එක සිද්ධාර්ථ වෙනවායි ඊළඟ සංසාරයේ සිහිනුතුන්වත් මුදුතුවා වූ සාන්ති ලක්ෂණ නිර්වාණ ධාතුව දැක ගන්නවා. ඒ වෙනාවේදී අර අනිමිත් ලක්ෂණයෙන් නම් විපස්සනා කරන අනිත් ලක්ෂණයෙන් නම් නිර්වාණය ලැබෙනවා අනිමිත් ලක්ෂණය. ඒකට කියනවා අනිමිත් විමෝක්ෂය. දුක්ඛ ලක්ෂණයෙන් විපස්සනා කරන නම් අර ඥාන තුනේ කියන රටේ අපපරිමිත විමෝක්ෂය හැටියට. ඊළඟට සුන්නත වාක්‍යයෙන් කියන අනන්ත වාක්‍යයෙන් විපස්සනා කරනවා නම් නිර්වාණ වැටෙන්නේ ශුන්‍යත ලක්ෂණය ශුන්‍යත විමුක්තිය. එතකොට මාර්ග පිට නිවන් අරමුණු කරනකොට දුක්ඛ සත්‍යය පිළිසිඳ ආબોධ කළා වෙනවා. සමුදය සත්‍යය ප්‍රහාණය කළා වෙනවා. නිරෝධ සත්‍යය සාක්ෂාත් කළා වෙනවා. මාර්ග සත්‍යය භාවනා වශයෙන් වැඩිලා වෙනවා. මේ චතුරාර්ය සත්‍යයම බුද්ධාරි සමය වශයෙන් අවබෝධ කරගත්ත වෙනවා ඕවාන් මාර්ගින් ප්‍රහාණය වෙන්න තියෙන සක්කාදිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරමාර්ථ කියන සංයෝජන තුනක් විස්ථානසේ විචිකිච්ඡානසේ කියන අනුශය දෙකක් වෙන ප්‍රබව මේ ධර්මයන් පරාසන නූපදනාකාරයෙන් සමෝණ ඡේදනයෙන් විනාශ ස්වභාවයට පත් වෙනවා ඒකාන්තයෙන් දකින්නට වූ සම්බෝධි කරායන වූ එවාගේම අපායට නොයන්නා වූ ඒකාන්තයෙන් ආත්ම හතක් ඇතුළත හොමිට කලින් හෝ අරහතේ සාක්ෂාත් කිරීමද සුදුසුක් බවටපත් වෙනවා. එතකොට මේ මාර්ග කිත්ත නීතියේ පරිසෙ දෙක අතර භවංග සතුට වෙලා පිට අවදි වෙනවා. නැත් පහළ වෙනවා ප්‍රත්‍යේක්ෂා වීති. ඒකට කියනවා මාර්ග ප්‍රත්‍යේක්ෂාව, ඵල ප්‍රත්‍යේක්ෂාව, නිර්වාණ ප්‍රත්‍යේක්ෂාව. අතවල් මාර්ගයේ ලැබුණ, අතවල් ඵලයේ ලැබුණ, අතවල් ලක්ෂණේ නිවන් දුටුවා. ඊළඟ මෙච්චර කෙලෙස් නැතුව නම් මෙච්චර කෙලෙස් ඉතුරු තියෙනවා කියලා සමහර කෙනෙක් ප්‍රතිවේක්ෂා කරනවා. අර මුලින් කොළනම් අනිවාර්යම හොතෝ වැළැස්ලා දෙනවා. මාර්ගයේ පළවෙනි නිර්වාණය ප්‍රතිවේක්ෂා කිරීම. කෙලෙස් සාතු වෙන්නේ නැහැ. ඒ සමස්තාම ආબોධ කරගත්තා වෙනවා Taman අසවල් මාර්ගඵල ලැබුවා කියලා. ඒක උදාහරණයක් වගේ ආරක්ෂා කරගන්න කාටවත් කියන්නේ කාටවත් කියන්නේ නැහැ. ඒකේ ධර්මතාවක්. හැබැයි කියනවා අනේ මේ සූර්යය මේ ලෝක සෑම දෙනාටම ලැබෙනවා කියන සතුට ඇති වෙනවා. ඊළඟ කායමත් විපස්සනාවට බහගත්තොත් සමහරු පාරමී සත්‍ය ලැබී තිබුණොත් අර වගේම උද්‍යාවේ ඥානයේ පටන් විපස්සනා ඥාන වැඩිලා සකදාගාම මාර්ගඵල සිත්ත්‍රිසී පහළ වෙනවා. ඒකත් අරයන්ගේ ප්‍රතිලාභ කරගෙන ප්‍රඥාඥාන වලින් පසු නැවත විපස්සනාව පුළුවන් වාගේ අනාගාම මාර්ගඵල සිත්ත්‍රිය පහළ වෙනවා. එයා සංග සම්පූර්ණව ලැබුණාට පස්සේ යන්නේ ප්‍රතිවේ සාමානාවේ සම්පූර්ණයට පස්සේ අයමත් උද්‍යෝග විඥානයේ පටන් උපස්සනා කරු ගන්නවා කියොත් අර විදිහේ අතරේදී අරහත් මාර්ග පිටුවේ පිළ පහළ වෙනවා මේ විදිහට හේතු වාසනා සම්පන්න අයට මේ ආනාපාන සතියෙන් පටන් ගන්න භාවනා කර්මස්තන වීතියේ අවසන් වෙන්නේ අරහත් මාර්ග ඵල නිර්වාණ ප්‍රතිලාභයෙන්. එනිසා මේ ධාතාවේ කියුනේ ආනාපාන සතිය යස්ස පරිපූර්ණා සුභාවිතා අනුකුබ්බං පනිසිතා යතා බුද්ධේන දේසිතා සෝමං හෝතං සබාසේති අබ්බාමුක්ඛෝ සම්දිමාති සර්වඥයන් වහන්සේ විසින් දේශන ලද ආකාරයෙන්ම අනුකූලයෙන් ආනාපාන සතිය අනුකූලයෙන් වඩන ලද්දේ නම් ප්‍රගුණ කර ගන්නා ලද්දේ නම් භාවිත බහුලීකృత කර ගන්නා ලද්දේ නම් සුභාවිත කර ගන්නා ලද්දේ නම් මේ විදිහට අරහත් මාර්ගඵල ප්‍රතිලාභයෙන් ලබන කාලයේ උදා වූ පසළොස්වක් බොහෝ දාසේ පෑවුව වලාවැදෙන්නෙත් සමනලද ගගන තලයේ බබළුවන්නාසේ ආසභාව ලෝකයේ බබළුවන්නේයේ කියන දේශනා මුල දේශනා කරලා මෙන්න මේ විදිහට තමයි සාන්තිනායකයන් වහන්සේ ලෝකුරා බුද්ධ රාජ්‍යයට පැමිණලා දාලේ. තා සතරමාන බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා මේ ආනාපාන ධ්‍යාන වඩන එමන්ින් අර්පණා ධර්මස්ථාන සතුරා විපස්සනා භාවනා දිනු කරගෙන ඔය විදිහට ක්ලේශ ප්‍රහාණය සතර මාර්ග පලාන ක්‍රමයෙන් අග්‍ර අමා මහ නිවන් සුව සාක්ෂාත් කරගත්තා. අපේ සාරවත් යන මහන්සියද ඊළඟ කාලාතුරු ඒ උත්තරේතර ප්‍රතිපත්‍යානුභාව බලයෙන් බොමලාරා යමෙදෙම ආනාපාන ධ්‍යානයේ පදනම් කොට ලැබූ භාවනා මාර්ගයේ ලෝතුරා බුදුදාටපත් වෙලා හතරස්පස් අවුරුද්දම මුන්නේ තමන් අවබෝධ කරගත් ගාම්භීර චතුරාර්ය සත්‍ය ධර්මය නානා නව ක්‍රමයන්ගෙන් ලොවට පහදා දහම් දෙසමින් සූවිසි අසංකේයයේ නව කෝටි 60 ලක්ෂයක් දෙන අමා මහ නිවන් පුර සමනවා රදාලා තමන් වහන්සේ කිසි කලකින් පිළිම වෙන බැවින් මතුවනාගතයේ උපන් මුරන්ද උපකාර වන පිළිස සංඝාසත්තාව ආරුදු මුන්නේ පවතුන පිළිස අදිෂ්ඨාන බල හේතු වෙලා මානෙන්නා සුවඳ විහිදෙන සීනක සත්මයේ අස්තංග තමන් වහන්සේ ධක්මස්වරයෙන් බුදු බුදුරජාණන් වහන්සේ දරගා ස්පර්ශයෙන් ස්වාසුදාස ධර්මස්කන්ධයේ දේශනා කොටබා තමන් වහන්සේ ලකදාසක් ලෝකදාසු ඒකාක ලෝකකල මීපාණක් නිමෙන්නාසේ සියලු උපාදි උපදීන්ගේ අවසානයේ නිෂ්පන්ද පරිඥාන කියන ලබ අසංකත සාතු සංඛ්‍යාත අමා මහ නිවනටපත් වීමට රහතන් වහන්සේලා විශේෂ පිළිමු වුණා. ආර්යයන් වහන්සේලා සුගතිගාමී වුණා. සතු ජනතාව කෝපයේ කර්මා රූපව මේ පරිලෝ ගියා. යදින් සීහාරස්ථානද කොළකට පැවති සලොක් මහා ජනපද සහිත සාධාන වියන් පොකුණාමිදාදී සියල්ලද හිත ඇති හිතනට සෑම සංස්කාරද ඇතුව නැතුව ගියා. අද කාලයේ පවත්න ඉරහඳ තාරකා මහා ත්‍රිපී මහා මේරු පර්වත මහා සාගර වැනි විශාල වස්තු. දේවල් දුරවාගේ දෙකඩම් යාන වාහන මුන් කලින් දුන්න මුදල්ලාගේ සාධෝරුක වස්තු. සෑමෙන් දීමෙන් හඳුනමින් පරිදුමෙන් ගතෙන් මුදෙන් දේශෙන් මුලින් පරිහරණය කරන ආත්මාව සියල්ල හිත ඇතුළත නැති සෑම සංස්කාර ධර්මයක් මෙසේම ඇතුව නැතුව යන බැවින් අනිත්‍යයි ඇතිවීම නැතිවීම දෙකෙන් නිරතුරු පෙරෙන බැවින් දුකයි සංකතේ නොපවත්නා බැවින් අනාත්මයි ත්‍රිලක්ෂණයේ ක්‍රියාකාර වූ සංස්කාර ධර්ම දුක්ඛ සත්‍යයි ඒ දුකට හේතු වන තෘෂ්ණාව සමුදය සත්‍යයි ඒ දෙක නැති සාන්ත නිවන නිරෝධ සත්‍යයි නිවනට පැමිණීම සඳහා වැඩි යොතු ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මාර්ග සත්‍යයි අනන්ත වූ අපරිමාණ වූ බුදු සසුනේ බුදු මහා රහතුන් වහන්සේලා දීර්ඝ කාලයක් පුරව මේ දාන ආදී පාරමිතාන භාවයෙන් මෙල චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන අදරාමර අමා මහ නිවනටපත් වුණා. සතර දුක් කර්මයේ පෙර කෙලෙස් නිවාසාන්ත නිවනේ සැනසී වදාළ බුදු සසුනේ බුදු මහා රහතුන් වහන්සේලාට සිතින් කයින් වතුනේ සමකල්හි ගෞරවාචාර උත්තමාංග අපේ নমස්කාර වේවා අපට අපේ ජීවිතේ පුරා රැස් කරන සෑම කුසලයක් කාර්මී බාටපත් වී අප පැතු රෝධියෙන් චතුරාර්ය සත්‍ය ධර්මයේ සුවසේ ආબોධ වේවා කියා ප්‍රාර්ථනා පිටුවා ගන්නවා දැන් පැයක් පුරා පින්තුන් බොහෝම සාවධානව මේ දහම් පදයේ සවන් දී බොහෝ කාලයක් භාවනා පුරුදු කරපු අය ආගමිකයන් තියෙනවා. ඒ හැමදෙනාටම දැන් අපි ආරාධනා කරනවා සවස් වේලාවක් ආනාපාන සති භාවනාව යෙදෙන්න. ඉතින් මේ සම්බන්ධව මේ පිටරක් සෑම සති අන්තයේ සිද්ධා ගමතුල භාවනා කරන සිදු තියෙනවානේ. නිසා දීර්ඝ පූර්වෝත්ත්‍යයක් කරන්නේ බොහොම කෙටියෙන් පූර්වෝත්ත්‍ය සම්පාදනය කරන විනාඩි 30ක් ආනාපාන සතියේ දෙන්න අධිෂ්ඨාන කරගන්න අපි 10යි 30 දක්වා අපි කාල වේකර ගන්නවා. ඒ කියන්නේ තාපය විනාඩි 25යි. ඒ කාලය තුල අපි ඇඟිල්ලක්වත් ඇසිතේවත් හොරවන්නේ නැතුව උඩුකය හොමින් හොමින් දෙලින් පදාගෙන ඥානසාම යුතුව භාවනා දෙන්නේ. නැත්නම් මොන වෙලාවක් අපි ගණන් ගන්නෑ. ඒ වගේම රත්නේ දැනුණත් ගණන් ගන්නේ නෑ. එවැගේම සීතලක් දැනගත් ගණන් ගන්න. සබ්දයක් වුණත් ගණන් ගන්න. කොහොම ඉතින් අත්හැරලා ප්‍රතික්ෂේප කරලා මෙනෙහි කරන්නේ නැතුව ආස්වාද ප්‍රසආද අරමුණේම සිතිහිවා ගන්න අදිස්ථාන කරගත යුතු තියෙනවා. වම් මත මත පිට දකුණ අතත් මාපතැන්ලෙක දෙක කුඩින් උඩ ගැලන කිට්ටුව සබා ගන්න. අන්දට අධික හේතු කරගන්න. ඒක ඊට පස්සේ නාසිකාගේ පේන හැටියට ඇහි දෘෂ්ටිය සබාගෙන නැහැ සද කරන්නේ නැතුව සාමාන්‍යයෙන් කියාගනින ඊට පස්සේ උෂ්ම ගැනීමක් පිළීමක් පාසා නාසිකා දුරුකේ පුලුම් කොටක් ඇතිවෙන ආසේ උෂ්ම රැල්ල වැඩි වැඩි ඇතුළෙන පිට වෙනවා ඒ නාසිකා දුරුකේ ගැන නෙමෙයි උෂ්ම රැල්ල ගැන අවධානය යොමු කරගෙන උෂ්ම රැල්ලේ තාපක් තියෙන හැට පේන්නේ නැත්නම් පිටට පේනවා ඒ පාටමල් සුදු පාටයි මුස්ම දැල්ල සුදු පාටයි නිසා සුදු පාට දුසිල්ලක් ඇති වෙනවා පිට වෙනවා වගේ දිශාවන මුස්ම දැල්ලේ ආරම්භය පැවැත්ම අවසානය දක්වා තියෙන පිහිටුවා ගනිමින් ආස්වාද ප්‍රස්වාස අරමුණේ සිට පවත්වනු දීත්වා ගැනීම සඳහා ගන්න මනසකාරය මේකයි හුස්ම ගැනීමේදී ආස්වාස ඉලක සැරයක් විතරලා ආස්වාස එකයි එකයි එකයි කියන ඉක්මන් නොවිය තමා නොවිය මහන්සි නොවිය හිතන්න ඕනේ. සත්වාස කරනකොට සත්වාස එකයි එකයි එකයි කියන ඒරම තමයි හිතෙනවා. අයිමත් හුස්ම ගන්නකොට ආස්වාස දෙකයි දෙකයි දෙකයි ඒරම තමයි හිතෙනවා. සත්වාසයේ සත්වාස දෙකයි දෙකයි දෙකයි කියනවා. එහෙම අටක් දක්වන නැත්නම් 10ක් දක්වා මෙනෙහි කරන. ඊට වඩා ඈතට ගෙනියන්නේ නැහැ. අයනත් පිටින් ඉඳලා පටන් ගන්නවා. ඒකේ ගණන් කිරීම අවශ්‍ය වෙන්නේ හිතේ යහමහා දීන වැළැක්වීමටයි. හිත යහමහා දුවන්නේ නැත්නම් ගණන් කිරීම නවත් වෙනවා. ගණන් කිරීම නවත්තලා ආස්වාස නම් ආස්වාස ආස්වාස ආස්වාස මේ යොරෙනකම් හිතෙනවා. ප්‍රස්වාසයේ තියෙනවා. ඒක කියන්නේ අනුබන්ධනා කියන්නේ. අන්නේ විදිහට ආස්වාදය ප්‍රස්වාදය නිමි කරමින් ඒ නාසිකා දොරට සමීපයේ හුස්ම රැල්ල ඇතුළෙන පිටහැන්ට හොඳින් බලාගෙන අපි ආනපාන වැඩමු. අද මේ සුළු මොහොතේදී ඒ කීප ඔක්කොම කියලා සම්පූර්ණ නෙවෙයි. නමුත් මේ කාපට ඉදිරියට දිනු කර ගැනීමට මඟ පෑදීමක් වෙනවා. සාමයේ විදාලි කීපය තුළ පෙරහුරුව සඳහා අපි ආනපාන සතිය වැඩමු. මානසිකේන යගන්ති සෙකින් කියලා නාලව මෙහි කරන්න සූදානම් වෙන්නේ. මාගේ ජීවිතය බුද්ධ රත්නයට පූජා කරමි පූජා වේවා මාගේ ජීවිතය ධර්ම රත්නයට පූජා කරමි පූජා වේවා මාගේ ජීවිතය සංඝ රත්නයට පූජා කරමි පූජා වේවා මාගේ ජීවිතයේ කල්යාණ මිත්‍රයන් වහන්සේලාට පූජා කරමි පූජා වේවා මාගේ පිටරින් සිදු සියලු සමාවරදතේ බුද්ධ රත්නයද ධර්ම රත්නයද සංඝ රත්නයද ආර්යයන් වහන්සේලාද ගමෝතියන්ද ගුරු උතුමන්ද කල්යාණ මිත්‍රයන්ද මට සමාවනසේක්වා මම නිදුක් වෙමි නිරෝගී වෙමි සුවපත් වෙමි මාම සියලු සත්ත්වයෝද සියලු දෙවියෝද නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා සාමේන ශරීරයේ නිකුල් ශරීරයේ අසුබ ශරීරයේති අසාර ශරීරයේති කාමී ජීවිතය අනියතයි මරණය නියතයි මරණය නියතයි යන ඒකායන භාවනා මාර්ගයේ මාර්ග ඵලේ නිර්වාණාව බෝධය පිණිසනේ හේතු වේවා වාසනාව වේවා සාදු සාදු සාදු යන්දව ආනපානී සිදේ භාවනාවේදී පහළ චිත්ත චෛතසික රූප රූප උපාදා රූප යනමි නාම රූප ධර්මයෝ සෙනයක් සෙනයක් පාසා ඇතිව නැතිව ගිය බැවින් අනිත්‍යයෝය ඇතින් නැතිවීම දෙකින් නිරන්තරයෙන් ඊඩා වින්ද බැවින් දුක්ඛයෝය තම තමන් කැමති ලෙස නොපැවති බැවින් අනාත්මයෝය අනිත්‍ය වූ දුක්ඛ වූ අනාත්ම වූ අසුභ වූ නාම රූප ධර්ම සම්මය ඒකාන්තයෙන් දුක්ඛ සත්‍ය නම් වන්නේය ඒ දුක්ඛ සත්‍යය උපදවන්නා වූ පූර්ව භවයේ තෘෂ්ණාවේ ඒකාන්තයෙන් සමුදය සත්‍ය නම් වන්නේය ඒ නිසිනු පැවැත්ම නම් වූ සාන්ත නිර්වාණ ධාතුවේ ඒකාන්තයෙන් නිරෝධ සත්‍ය නම් වන්නේය ඒ නිරෝධ සත්‍යය සුවසේ අවබෝධ වීම පිණිස දැඩිය යුතු ආර්ය අෂ්ටාංගික මාර්ගය ඒකාන්තයෙන් මාර්ග සත්‍ය නම් වන්නේය මාමේ භාවනාමය කුසලය මෙම චතුරාර්ය සත්‍ය ධර්මය සුවසේ අවබෝධ වීම පිණිසම හේතු වේවා වාසනා වේවා සාදු සාදු සාදු ලෝකාග්‍රව සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශාසනය නෛර්යානිකයි ඒ ප්‍රතිපත්ති අනුගමනය කරන සංවරත්නය සුපටිපන්නයි ඒ නෛර්යානික වූ සද්ධර්මයේ දේශනා කළ සුපටිපන්න වූ ශ්‍රාවක සංඝ රත්නයක් ඇති කළ කාන්තිනායකයන් වහන්සේ ඒකාන්තයෙන් සම්මා සම්බුද්ධයි. ඒ රත්නත්‍රි ශරණ පිහිට ආශිර්වාදයේ ලබාගත් අපි සෑම දෙනා භාග්‍යවන්තයි. මේ ලබාගත් ශාසන දායාදය රත්නත්‍රි ආශිර්වාදයේ නිවන දක්වාම පවත්වා ගැනීමට අපට වාසනාව වේවා. අප ලබාගත් රත්නත්‍රය ආශිර්වාදය සමස්ත ලෝක සත්‍යයට බෞද්ධ බෞද්ධ සමස්ත ලෝක සත්‍යයටම පිහිට වේවා අපි ලබාගත් මේ උතුම් ධර්ම ශක්තිය ධර්ම වාසනාව දෙවියන් සෑත ලෝකයට බෙදා දීමේ ශක්තිය දවසට ලැබේවා අද මෙම පූජනීය ස්ථානය පාපපත සිල් පිළිස පිරි ඉතිරි නැති දකින්කොට ආතු කුරායනේ දෙවි දේවතාවෝ මණික් කොටුණු රන් කොටුණු දී උතුම් නමාගෙන සාදු කියන අනුමෝදන් වෙන ඇති මෙමි ස්ථානයේ ශාසනගත කළ සින්වත් වේරගල මෙතුමාණන් ඇතුළු සහෝදේ සෑම දෙනාට විශාල දිය උල්පතකින් අතරක් නැර දිය දහර ගලන්නක් මෙන් පුණ්‍ය ධාරාව ගලා බසින නැති සේවේවා කියලා පිටින් දෙනවා ඒ පින්තුන්ට තව තව ශාසනයේ සංග්‍රහ කරන්නේ ශක්තිය බලය කුසල ඡන්දේ ධර්ම ඡන්දය ලැබේවා වැඩේවා කියලා අපි ආශිර්වාද කරනවා. මේ විදිහේ සිල්වත් ගුණවත් සංඝ රත්නයේ පෙරමුණේ තියාගෙන නිවන් මඟ අපට යාගන්න ලැබුණේ අපේ පූජනීය සාධකයේ පන්දිත කඩවැද්දේ ශ්‍රී දිනවල් සාධානමා මියන් වහන්සේගේ කල්යාණ මිත්‍ර පිහිට නිසායි. ඡායේ අප රැස් කරගන්න කුසල් දැනෙන්නේ මා මියන් වහන්සේට නිරෝගී සුවයෙන් වින්සත් පතවත් පාලනය දීර්ඝාසී සම්පත් ලැබේවා වැඩේවා කියලා අපි ගෞරවයෙන් ආශිර්වාද කරනවා. මේ පාලනය තුළ තින්න තුන්න අතලක් නැද මේ උතුම් ධර්ම මාර්ගය කියලා දෙන පූජ්‍ය අධිකාරගම සංත සුමන ස්වාමීන් වහන්සේට ඒ ස්වාමීන් වහන්සේගේ සහයෝගය දෙන <clears throat> පූජ්‍ය කාංගලේ සෝමාංශ ස්වාමීන් වහන්සේට තෙසු සම්බ්‍රාහ්මචාරීන් වහන්සේලාට අද මේ දවසේදී මේ උතුම් වැඩට උපකාර වීම සඳහා උදේසිල් දීමට වැඩම කළ පූජ්‍ය මී පූජ්‍ය හඳුරුමල ධම්මසිද්ධ ස්වාමීන් වහන්සේට පූජ්‍ය මීසලා විනීත ස්වාමීන් වහන්සේ සහිත සම සංගරුවනට නිරෝධී සක බලමින් සත්‍වාර්ථ කාලම දීර්ඝව ලැබේවා කියලා අපි ආශිර්වාද කරමු. ඒකම මේ පුණ්‍ය භූමිය මුලින්ම පුණ්‍ය භූමිය බවට සමුනාලීම සඳහා උපදේශ දී වදාළ අද ගිලන්ව ඉන්නේ පූජ්‍ය අමතගාමීසේ ස්වාමීන් වහන්සේට නිරෝගී සුව ලැබේවා දැනට තා දැඩි ලෙස ගිලන් ඉන්නේ ස්වාමීන් වහන්සේට සතර වසන තුරු නිරෝගී ජීවිත ලැබීලා නිර්මංග නිර්වාණ ගාමිනී ප්‍රතිපදානුගමනය කරගන්න රත්නත්‍රය ආශිර්වාද වේවා කියලා අපි ආශිර්වාද කරමු. වාදීන් පන්දෝගේ ඥාතීන්ගේ KMKD කුලතුංග මැතිතුමාට මැතිණිය දරුවන් විසින් වැඩම කරවා ධර්ම පූජාව කරන්ට දුන් අවස්ථාව බැවින් මේ පවුලේ සෑම දෙනාට සම්‍යක් ප්‍රාර්ථනා මුදුන්පත් වී පැතුණු බෝධියකින් අනාමහ නිවන් සුවක් වේවා කියලා අපි ආශිර්වාද කරමු. වසර දෙකකට පෙර ආභාවක් ප්‍රාප්ත TV ධර්මදාස මහත්මයාට පින්ති නිසා අපිරිකර පූජාවක් වෙන එතුමාටත් මේ කුසල දෙමින් සුගති සම්පත් සිද්ධ වේ පැතු බෝධින් අග්‍ර අමා මහ නිවන් සුවත් වේවා කියා පින් සමුගුණේ එසේම පරලෝකපත් සීලම ඥාතිින්ද ජීවත්වන ඥාතිින්ද ආරක්ෂක දිව්‍ය රාජ්‍ය මණ්ඩලයේට හිතාහිතම දහස් සෑම සත්නක මේ කුසලයේ ලෝයේ ලෝතුරා සූත්‍රනිස් හේතු වේවා මේ රත්නගත කුසලානුභාවයෙන් රත්නත්‍රානුභාවයෙන් දිවි මණ්ඩලයේ රැකවරමින් කල්යාණ මිත්‍රයන්ගේ ආශිර්වාද බලයෙන් මෙම පින්වත් සෑම දෙනාට මෙලොව වශයෙන් ආයුෂ ආරෝග්‍ය සම්පත් අධිවර්ධනයේ වේවා ධර්මාඥාන භාවනාඥාන මුදුන්පත් වේවා සම්‍යක් ප්‍රාර්ථනා සඵල වේ මෙලොව පරිලෝක ජයගෙන බුද්ධාදී මහෝත්සවයන් වහන්සේ ආબોධ කළේ චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් ජරාමර ශාන්තයක් ප්‍රණීත ලෝකෝත්තර අමා මහ නිවන් සෝපිනිසේ හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමි සම්මීතියෝ ඉවඤ්ඤන්තු සම්මරෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී විභායුකෝ භවේ භවතු සම්ම මංගලං රක්ඛන්තු සම්ම දේවතා සම්ම බුද්ධං භාමේන සදා සුඛි භවන්තු තේ भवतु सङ्गमङ्गलं रक्षन्तु सङ्गदेवता सङ्गधर्मान् भावेन सदा सुखि भवन्तु ते भवतु सङ्गमङ्गलं रक्षन्तु सङ्गदेवता ධම්ම සංඝං ගාමේන සදා සුඛි භවන්තු අභිවාදන සීලිස්ස මුච්ඡං වද්ධා පචායින චත්තාරෝ ධම්මා වන්දන්ති ආයුවන් සුඛං බලං ආයුරාෝග්‍ය ආයුරාෝග්‍ය සම්පත්‍ති සංඝ සම්පත්‍ති මෙහෙවතේ අතෝ නිම්මාන සම්පත්ති මිනාතේ සමිඤ්ජතු චතරමතර තේමේ තර මහා පිරිකර සම්දක් පූජා කළ හැමදෙනාගේ සාම්‍යා ප්‍රාර්ථනා මුදුන්පත් වේවා මේ මහා සංඝ රත්නයේ තින්නේ මේ කුසලයේද හැමදෙනාටම අත්පත් වේවා කියලා අපි ආශිර්වාද කරනවා